අද අපේ සතියාන්ත භාවනා වැඩසටහනේ තවත් දවසක් අපි අද කල්පනා කළා මේ සරල නමුත් ගොඩාක් මේ කොහොමද කියන්නේ සරල වගේ පෙනුනට ගොඩාක් ගැඹීර ස්වභාවයෙන් තියෙන යම්කිසි භාවනා මානසිකත්වයක් ගැන කතා කරන්න කියලා එතකොට ඒක මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ මම මම එක කිව්වොත් එහෙම මම නොයෙක් භාවනා ක්‍රම කියන මම මහා භාවනා ගොඩක් කරපු කෙනෙක් කියනවා නෙමෙයි. හැබැයි ඉතින් භාවනා එක එක ඒවා අත්අදහා බලලා වගේ තියෙනවා මම හිතන්නේ 15 20ක් විතර භාවනාවල් එක එක ස්වභාවය භාවනාවල් අත්අදහා බලලා තියෙනවා. ඊට සමහරකට වැඩි වෙන්නත් පුළුවන්. ඒ ඒවා ඔක්කොගෙම විශිෂ්ට විදිහට පසකෙන් තිබෙන්නා වූ එක භාවනාවක් තමයි ඔය ඒ කියන්නේ ඒකට මම කියන්න පුළුවන් උපසමානුසති භාවනාව කියන එක. විශිෂ්ට ගණයේ විශිෂ්ට විදිහට පසකෙන් තිබන්න පුළුවන් භාවනාව ඒක ප්‍රඥා චරිතයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා අටුවාවේ තියෙනවා. උපසමානුසති භාවනාව කියලා කිව්වහම ඒ කියන්නේ මම අර දැන් ඒක මම ඊට පස්සේ ඒක ඒ භාවනාව මාත් ටිකක් පුරුදු කරා මගේ හිතත් ඒක වෙනම වෙනමම සංසිඳීමකට යනවා වෙනමම සංසිඳී ගන්නවා වෙනමම හිතේ හිතේ අවස්ථාවල් වලට යනවා ඒ භාවනාව වෙනමම සංසිඳීමකුයි වෙනමම හිතේ අවස්ථාවල් වලටත් යනවා ඒක කොහොමද කියන්නේ කමන්නේ මේක සාමාන්‍ය දැනගත්තර කමක් නැති හින්දා කියනවා මේ අපි දැන් පහුගිය කාලේ ඒ අර ඉන්දියාවේ මේ අන්තිමේට වසාවට භාවනාවට වැඩිය එතකොට ඒ භාවනාව තමයි ඉක්තනේ කෙරෙන්නේ ඒකදී මෙන්න මෙහෙම භාවනා මානසිකත් ඊට කලින් නොඑක් භාවනා මානසිකත්වයන් අත්දකිනවා ඒ කියන්නේ මම එක ටිකක් පොණක ඉඳන් පැහැදිලි කරොත් අපේ අපේ හිත දැන් මෙහෙම පැහැදිලි කරනවා බුද්ධාස්ති භාවනාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපය හරි බුදු ගුණයක හරි ගැන හිතේ හඳුනා ගැනීම යම් කිසි ආකාරයක ඒකාකාරී හඳුනා ගැනීමක් දිගින් දිගටම පවත්වනවා. දිගින් දිගටම පවත්වලා පවත්වලා එතකොට ඒ හඳුනා ගැනීමත් එක්ක හිත ඉන්න කැමති වෙනවා. ඒකාග්‍රතා ස්වභාවයට ඇවිල්ලා ඒ හඳුනා ගැනීම හිත පිහිටලා සමාධිමත් වෙන ස්වභාවයක්. ඊට පස්සේ ධම්මානුස්සති භාවනාව කියන්නේ ධර්මයේ ಗುಣ හරි ඒ යම් ස්වභාවයක්. සංඝාසි භාවනාව කිව්වත් එහෙමයි. එතකොට අනුසති භාවනාවල ඔක්කොම එහෙමයි. ආනාපාන සතිය කියන එකත් අනුසති භාවනාවකට වැටෙන්නේ. ආනාපාන සතිය කියන්නේ යම්කිසි සංඥාව ගන්න හුස්ම රැල්ල ඉහළ පහළ යන එකේ ඒ යම්තරක ස්පර්ශ වෙලා යන සංඥාව ඒ සංඥාවේ දිගින් දිගටම හිත තියන් ඉන්නකොට එතන ඉන්න හිත කැමති වෙලා ඒකාග්‍රතාව ස්වභාවයටපත් වෙලා ඒක එතන සමාධිමත් වෙනවා. එතන එකඟ වෙනවා. එහෙම. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඒව තියෙන්නේ. එතකොට මේ හැම එකේම බලපුවාම සංඥාවක් තියෙනවා. ඒ කියන්නේ අපි අපි ප්‍රකට කරගන්න ප්‍රකට කරගන්නා වූ යම්කිසි අරමුණක් තියෙනවා සංඥාවක් විදිහට ඒ අරමුණත් එක්ක හිත තියාගෙන ඒ අරමුණේ හිත තැම්පත් වෙන එක තමයි කරන්නේ. හැබැයි මේ උපසමාසී භාවනාවේ අරමුණ කියලා ගත්තොත් එහෙම ඒ වගේ බුදු ගුණයක්ද හුස්ම රැල්ලක් වදින තැනක්ද නැත්නම් මෛත්‍රියේදී මෛත්‍රී භාවනාවට අදාළ මොකක් හරි සංඥාවක්ද කියලා ගත්තොත් මේකේ මොකුත් එහෙම දේවල් නැහැ. එහෙම මොකවත් නැහැ. මේකේ තියෙන මොකද්ද තේරුම? උපසමය කියලා කියන්නේ සංසිඳීම. සංසිඳීම කියලා කියන්නේ සංසිඳීමේ අනුසතිය. ඒ කියන්නේ සංසිඳන ස්වභාවය මේකයි කියලා තේරුම් අරගෙන ඒ සංසිඳන ස්වභාවයේ හිත තියෙනවා. සංසිඳන ස්වභාවය හිත නැවත නැවත තියෙනවා. එම හින්දා හිත සංසිඳනවා. එතකොට වෙනම අරමුණක් නෑ. පැහැදිලිද කියප එක? බුද්ධාංශයේදී බුදුරයන් වහන්සේගේ බුදු ගුණයක් හරි ඊට පස්සේ ඒ වගේ අපි අරමුණක් දෙනවා හිතට නේ. දීලා ඒ අරමුණත් එක්ක ඉන්නේ. මේකෙදී අපි අරමුණක් දෙන්නේ නෑ හිතට. ඒ වගේ. ඒ කියන්නේ අරමුණක් නැද්ද කියලා අහුවොත් අරමුණක් නෑ නෙමෙයි සංසිඳීම කියන ස්වභාවය තමයි අරමුණ. වෙනත් මොකුත් අර අපි කියන විදිහ අනිත්‍යati අරමුණක් නෑ. සංසිඳීම කියන ස්වභාවයේ හිත තියලා ඒ සංසිඳන සංසිඳීම් කියන ස්වභාවයෙන් හිත හිත ඒ ස්වභාවයම නැවත නැවත අපේ අවධානය යොමු කරමින් ඒ ස්වභාවය ස්ථාවර වෙලා ඒ ස්වභාවය ගැඹුරු වෙලා යන්න දෙනවා. ඒ කියපු කාරණාව කාර්ද තේරෙනවද අජලිත් තේරෙනවද? තේරෙනවනේ. හරි. එතකොට එතකොට ඊට පස්සේ ඒක ඒ ගැඹුරු වෙලා යනකොට දැන් අපේ අපේ හිතේ සමහර වෙලාවට විවිධාකාර වූ මානසිකත්වයන් ගැන අත්දැකීම් එනවා. විවිධාකාර මානසිකත්වයන් අත්දැකීම් එනවා. දැන් දැන් මුලින්ම ඒක මම ඒ අත්දැකීම් ගැන පැහැදිලි කරොත් එහෙම මේ දැන් අනිත් භාවනාවලින් ඒ වගේ සුවිශේෂී අත්දැකීම් ඒ විදිහේ ඒවා ඉපදිලා නැහැ. මේකෙදි සුවිශේෂී අත්දැකීම් තියෙනවා. ඒ කියන්නේ ඔන්න එක අත්දැකීමක් ඒ කියන්නේ මුලින්ම භාවනාව කරනකොට ඒ වගේ සංසිඳීම ඊට තියාගෙන ඔන්න හිත ඇතුලේ තැම්පත් වෙනවා තේරෙනවා. ඒ කියන්නේ හදවතේ ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකයේ විතර හිත ඇදිලා යනවා කියලා අපි යම්කිසි අදහසක් දීලා ඒ අදහසේ තමන්ගේ හදවත පැත්තට තමන්ගේ ඇතුළතට හදවත පැත්තට අපේ අවධානය තියාගෙන එතන සංසිඳෙන්න දෙන්න. ඒක තමයි පටන් ගැනීම. එහෙම පටන් අරන් ඒ කාරණාව කරගෙන යනකොට ඊට පස්සේ මොකද වෙන්නේ අපේ මේ දැන් වැරදිලා හරි අපේ හිත එළියට ගියොත් එහෙම වෙන බාහිර අරමුණු වලට වෙන දේවල් කල්පනා වුණොත් එහෙම අපි අපි හිමීට බොහොම මෛත්‍රියෙන් අපේ හිත ගෙනල්ලා ආයෙ තියෙනවා. එතකොට ඒ කාරණාවේදී අපි ඒ කාලේ යොදාගත්ත ඇතුළත ලෝකය කියලා. ලෝක දෙකක් කියලා. ඒ කියන්නේ ඇතුළත ලෝකය පිටත ලෝකය. පිටත ලෝකය කියලා කියන්නේ අපි එහෙන් කඩෙන් නාසයෙන් දිවෙන් කයින් මේ දකින දන්න අරමුණ. මේ කෙටියෙන් කිව්වොත් එහෙම අපි භාවනාවේදී නම් ඇසෙනොයි කනෙනොයි ගන්න අරමුණු පිටත ලෝකෙට අයිති. ඒ දේවල් ගැන හිතා තිබුණොත් එහෙම ඒ අරමුණ ඔස්සේ යනවනම් ඒක සංසිඳීමට බාධාවක්. බහැරට ගිහිල්ලා සංසිඳෙන්නේ නැහැ. ආධ්‍යාත්මය තමයි සංසිඳෙන්න ඕනේ. ඒ හින්දා අපි අපි නැවත ඇතුළත ලෝකෙ කියලා ඇතුළත ගන්නවා. ඇතුළත ලෝකෙ කියලා එතකොට මොකද මේ වෙලාවේ තියෙන්නේ කියලා බැලුවොත් අර අරමුණු මුලින් හිතේ යන්න පුළුවන්. මුලින්ම ඒ අරමුණ හිතේ පොඩ්ඩක් යන්න පුළුවන්. හැබැයි අපි ඉමින් ඉමින් සංසිඳෙන්න දුන්නොත් එහෙම ඒ අරමුණ වලින් හිත ඉවත් වෙනවා. බහැර ලෝකයට අදාළ අරමුණු වලින් හිත ඉවත් වෙනවා. ඉවත් වුනහම ඇතුළත ස්වභාවයක් ප්‍රකට වෙනවා. ඒ ඇතුළත ස්වභාවය ප්‍රකට වෙනකොට සමහරලාවට ඒක ඒ කියන්නේ බාහිර රූපවලට සද්දවලට අදාළ නැති යම් ස්වභාවයක් ඇතුළත ප්‍රකට වෙනවා. ඒ භාවනාවේදී ඒක හරියට සමහරවල්ලාට දැන් අර එක මට එහිදී ඔය සුදු කෙනෙක් හම්බුණා මේ ඒ භාවනාව කරන එයා එක කිව්වා ලස්සන වචනයක් කිව්වා ප්ලාස්මා ස්ටේට් එකක් ප්‍රකට වෙනවා කියලා. ප්ලාස්මා ස්ටේට් එකක් කියලා කිව්වා. ඒ කියන්නේ ප්ලාස්මා කියලා කියන්නේ නිකන් හිතන්න නිකන් කියන්නේ වෙනස් වෙන නිකන් නිකන් ඒ ද්‍රව සහගත නිකන් අමුතුම ස්වභාවයක් ප්‍රකට වෙනවා මේ ලෝකෙට මේ ලෝකේ අපි දකින රූප වලටයි ශබ්ද වලටයි සම්බන්ධ නැති. ඔන්න ඔය ස්වභාවයක් ප්‍රකට වෙනවා. එතකොට ඒක එක එක එක ලෙවල් එක. එතකොට එහෙම ඒ මානසික මට්ටමට ආවත් කෙනෙක්ගේ ඒ මානසික මට්ටමක හිත පිහිටියත් එපමණකින්ම හිතේ ලොකු මේ අර ලොකු පහසුවක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි බහැර රූප සද්දත් එක්ක අපි ඒ අරමුණත් එක්ක අකුසල මානසිකත්වයන් අපේ ක්‍රියාත්මක වෙනින්දා. අපි ඒවත් එක්ක ඇලීම් ගැටීමුත් හිතේ පවතිනින්දා සමහර සාමාන්‍ය කෙනෙක්ගේ පීඩා සහගත මානසිකත්වයක් පවතින්න පුළුවන් බාහිර අරමුණුත් එක්ක මෛත්‍රී උපේක්ෂාව හොඳට හදලා නැත්තම්. ඒ වගේ කෙනෙකුට උනත් මේ භාවනාවේ අර ප්ලාස්මා ස්ටේට් එක කියන ඇතුළත නිකන් මොකද්ද පේනවා හැබැයි ඒවා රූපත් නෙමෙයි ඒවා සද්ද වලට සම්බන්ධිකුත් නැති මේ ලෝකයට අදාළ නැති යම්කි ස්වභාවයක් පේනා වගේ එකක් එනවා නිකන් වෙනස් වෙන නිකන් ඇතුළත අඳුරු සහගත ස්වභාවයක වගේ යම්කි ස්වභාවයක් පේනවා වෙන්න පුළුවන්. ඒ ස්වභාවයේදී ඒ ස්වභාවයට ආපුවම අර බාහිර රූප සද්ද වලට සම්බන්ධයක් නැති හින්දා අපි බාහිර ලෝකෙන් මොහොතකට හරි මිදුණා වෙනවා. බාහිර ලෝකෙන් පංචකාම ලෝකයෙන් මිදුණා වගේ එකක් ඇති වෙනවා. ඇයි ඒ පංචකාම ලෝකෙට ඇති රූප නෙමෙයි දැන් තියෙන්නේ. පංචකාම ලෝකෙට ඇති සද්දත් නෙමෙයි තියෙන්නේ. තේරෙනව නේද මම කියන කාරණා? ඒකට අදාළ දේවල් නොවන හින්දා ඒකෙන් මිදුණා මිදුණ තැනකට වෙලාවකින් හිත පැවැත්වීමක් වෙනවා. එතකොට එපමණකින්වත් ටික වෙලාවක එහෙම හිත පැවැත්වුවත් හිතට ලොකු පහසුවක් එනවා. අර මේ ලෝකෙ විසිරි විසිරි තිබ්බ හිත ඇතුළත ලෝකයේ ස්වභාවයක තියලා ආයෙ ගන්නවා ටික වෙලාවක්. එතකොට හිතට බොහොම නිවිසන නිවිසනසෙල්ලක් ඇති වෙනවා. එතන යම් වෙනස් වීමක් තිබුණා. ඒ ඒ ඒ ඇතුළත ස්වභාවයෙන්. ඊට පස්සේ එහෙම කරනකොටම සමහරුන්ට බොහෝ දෙනෙකුට ඇති වෙන ආලෝක ස්වභාවයන් පේන්න ගන්නවා. ඇතුලෙන්. ඇතුළතින් යම් යම් ආලෝක ස්වභාවයන් පේන්න ගන්නවා. කොළ පාට ආලෝකේවල්, රතු පාට ආලෝකේවල්, කහ පාට ආලෝකේවල්, දම් පාට ආලෝකේවල්, ඊට පස්සේ සුදු පාට ආලෝකේවල් ඔන්න ඔය වගේ ආලෝක ස්වභාවයල් එක්ක ආලෝක පේන්න ගන්නවා. දැන් අපිත් එක්ක ගිය එකෙනා එයාත් කිව්වා දැන් අපිටත් එහෙම අත්දැකීම් තියෙනවා. අපිත් එක්ක ගියපු අර ගිහි කෙනා කිව්වා මේ ඒ වගේ අර කියන්නේ පුදුම විදිහට එළියවල් එක එක විදිහ එක එක කියන්නේ ඒ එළියවල් හැබැයි මේ ලෝකේ එළියවල් නෙමෙයි. මේ ලෝකේ මොකක් හරි අපි කොළ පාට ලයිට් එකක් දකිනවා කියලා ඒ එළියයි අර එළියයි වෙනස්. කියන්නේ මේ ලෝකේ තියෙන පින්තූර ෆ්‍රේම්ස් වලට අයිති නෑ ඒ ඒකේ එහෙම ෆ්‍රේම්ස් නැති එකක් තමයි අතුලත ලෝකේ එළියවල් විදිහට පේන්නේ. එතකොට ඒ මොනවද කියලා කියන එකට විග්‍රහ කරනවා ඒ එක එක අපේ ඔය අපේ ඔය චක්‍ර කියලා විස්තර කරනවා මේ ඒ කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය ගලාගෙන යන තැන් ඒ ගලාගෙන යන තැන් වලට අදාළව අදාළ ආලෝකයන් තියෙනවා එක එක තැන් වල ඉස්සර මං හිතුවා ඒවා නිකන් පොත්වල කියවනකොට ඔය මොකක් හරි ඉතින් දන්නේ නැති එහෙම දන්නෙත් නැහැ මේවා කවුරුහරි බොරු අර කතන්දර වගේ ලියපුවක් දන්නෙත් නැහැ කියලා හිතුණා හැබැයි එහෙම නෙමෙයි ඒ චක්‍ර පොයින්ට්ස් වලට අදාළ ආලෝකයන් තියෙනවා ඒ ආලෝකයන් තමයි තියෙන්නේ ඒ කියන්නේ ඒ පොයින්ට් ඒ පොයින්ට්ස් වලට අදාළ විදියට ෆ්‍රීකවන්ස් එකක් තියෙනවා. ඒ ෆ්‍රීකවන්ස් එකට ලයිට් ෆ්‍රීකවන්ස් එකට සමානයි ඒක. කොළ පාට ලයිට් එකේ ෆ්‍රීකවන්ස් එකට එතන ඒ චක්‍ර පොයින්ට් එකේ සම්බන්ධයක් තියෙනවා. එතකොට එතනට අදාළ එතෙන්ට අදාළ එළිය පේනවා. එතෙන්ට අදාළව යමක් නම් ඒ වෙලාවේ ආධ්‍යාත්මික හිත තියන් ඉදි ක්‍රියාත්මක වෙන එදා එතෙන්ට අදාළ එළියක් පේනවා. ඔන්න ඔහොම මානසික මට්ටමකට යනවා. ඊට පස්සේ එහෙම ගිහිල්ලා ඒව වෙනස් වෙලා සමහරවිට බොහෝ වෙලාවට කහ පාට සුදු පාට වගේ ලියවල් වලට ගිහිල්ලා ඒ ලියවල් වල ස්ථාවර වෙන ගතියකුත් තියෙනවා. ඔය ඔන්න ඔය විදිහට ඒ භාවනාව එතකොට ඒ වගේ ස්වභාවයකට ඇතුළත ආලෝකයකට ස්ථාවර වෙලා ඒ ඒ ආලෝකයක හිත පැවතිලා ආය එළියට ආපුවහම ගොඩාක් හිතට අර පහසුයි. ආහිර රූප සද්ද වලට තොරව ඇතුළත බොහොම සිහියෙන් යුතු සංසිඳුණු මානසිකත්වයක හිත පවතිනවා. එතකොට මම කිව්වේ සංසිඳීම තමයි අරමුණ. සංසිඳීමේ අරමුණේදී සංසිඳීම කියන එක ක්‍රියාවලියක්, process එකක්. ඒ process එකේදී යම් යම් සමහර අරමුණු ඇවිල්ලා යනවා. ඒ අරමුණු ගැන තමයි මේ කිව්වේ. සංසිද්ධියම කියන්නේ process එකක්. නේ සංසිද්ධියම කියන්නේ වෙනම අරමුණක් කියලා මේ යම් දෙයක් කියලා පෙන්වන්න බෑ. යම් ඒ දේවල් වල ඇතිවන්නා වූ process එකක සංසිඳි process එකක සංසිඳීමක් තමයි සංසිඳීම කියලා කියන්නේ. ඒ සංසිඳීම ඒ අවස්ථාවේදී ඔන්න ඔය වගේ ආලෝකවල වල වෙනස් වෙනස් වෙලා ආලෝකවල වෙනස් වෙලා ওই ස්වභාවය වලට යනවා. ඊට පස්සේ ඒකේ මම අර තව ටිකක් කිව්වොත් එන්න මේ කියන කාරණා ටික ඒක පිළිගන්න අමාරු නම් පැත්තකින් තියන්න. ඒක අර හිතන්න යන්න එපා වැඩිය. ඒක ගැන ලොකුවට මටත් ඒකාන්ත කරලා මෙන්න මෙහෙමයි කියලා මෙන්න මේකයි මේ මේකයි මේ ස්වභාවය කියන එක ස්වභාවය විස්තර කරන්න බෑ. අපේ හිත එහෙම සංසිඳීගෙන යනකොට හිතේ ගැඹුරු ගැඹුරු මට්ටම් වලට හිත යනවා. එතනින් එහාටත් ගැඹුරු ගැඹුරු ගැඹුරු ගැඹුරු මට්ටම් වලට යනවා. එතකොට මේ ගැඹුරු මට්ටම් වල මම මේ වෙලාවේ බොහොම කෙටියෙන් නැත්නම් සමහර ඒවා කිව්වොත් සමහර ඒවා හිතා ගන්න බැරි සමහර ලාවට අපි නිකන් දෙකක් තුනක් කිව්වොත් එහෙම එකපාර ඊට පස්සේ ආව ඒ භාවනාව එක අවස්ථාවක් ආව නිකන් කරගෙන යනකොට මේ ඒ එළියවල් වලින් එහාට ගිහිල්ලා high frequency නිකන් black and white dots වගේ යනවා. හරි? high frequency black and white dots වගේ අර නිකන් ටීවී පරණ ටීවී මතකද black and white ටීවී වල අර යන්නේ සූ එකත් එක්කලා අර ඒ නිකන් කළු සුදු තිත් තිත් වගේ යන ඔන්න ඔය වගේ මානසිකත්වයක් කරා තිත යනවා. එතකොට ඒකේ අර ඒ කට්ටිය ඒකට මම ඊට පස්සේ කෙනකින් අර හොඳට දන කෙනෙක් ගහපුවම මේ පාටිකල්ස් වල තියෙන ඒ අර ඒ වෙනස් වීම කියනවා ඒ පේන්නේ. හරි? කොහොම හරි එහෙම එකක් ප්‍රායෝගිකව පේනවා. පේන එකට ඒ කට්ටිය යන්නේ එහෙම එකක් කියන වේගෙන් වෙනස් වෙන ඒ එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔහොම පැත්තකිනුත් යනවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා අන්තිමේදී ඔය ආලෝක ස්වභාවය වලදී හිත ඉක්මවා යනවා. හැම ආලෝකෙකම හිත ඉක්මවා යනවා. ඉක්මවා ගියපුවාම ඒ වෙලාවේ ඒ කියන්නේ සමහරලා නිකන් බොහොම ඒ කියන්නේ තනි කළුත් නොවන දම් පාටත් ගොඩක් ළඟ ටිකක් ටිකක් අමුතුම ස්වභාවයකට යනවා හිත ඒ වගේ يعني මුකුත්ම නැති වගේ මුකුත්ම නැහැ කියලා හිතෙන්නත් පුළුවන් නිශ්චල අවස්ථාවලට යනවා ඊට පස්සේ ඒකේ මම අර විශේෂ අවස්ථාවල් දෙකක් කිව්වා ඊට පස්සේ අපි අවස්ථාවක් අත්දැක්කා ඒ විදියට හිත ඇතුළට ගිහී ඇතුළට ගිහිල්ලා ඇතුළත තැම්පත් වෙන ස්වභාවයටපත් වුනහම මේ එක අවස්ථාවක් ගියා මට ඒක පිළිගන්නත් අමාරු අවස්ථාවක්. හැබැයි අත්දැකීමක් එකල ගියේ අත්දැකීමක් ලැබුණා මේ හිත ගිහිල්ලා අපේ හිතේ මේ දැනගන්නා ස්වභාවය හැම වෙලාවෙම තියෙනවනේ. නේ අපි S2 අරන් හිටියත් අරමුණක් දැනගන්නා ස්වභාවය තියෙනවා විඥාන ස්වභාවය තියෙනවා S2 වහන් හිටියත් විඥාන ස්වභාවය තියෙනවා දැනගන්නා ස්වභාවය තියෙනවා. ඇතුළත අරමුණ ගැන උනත් දැනගන්නා ස්වභාවය තියෙනවා. ඒ දැනගන්නා ස්වභාවයේ නතර වීමක් ගැන දැනගෙන හිටියා හිත. දැනගන්නා ස්වභාවයේ නතර වීමක් දැනගන්නා ස්වභාවයේ නතර වෙලා නතර වෙලා තියෙන්නේ කියන එක ගැන දැන ගැනීමක හිත තිබුණා. හරි ඔන්න ඔය කාරණාව මීටා ගන්න අමාරුයි මටත් මමත් ඒක කල්පනා කරා මේ මොකද්ද මේක නින්දක්ද කියලා බලන්න මට ඒ කියන්නේ පොඩ්ඩක්වත් නින්දා මානසිකත්වයක් නැහැ. බොහොම හිත නැවුම්ව පංච නීවරණ වලින් එහායින් තිබ්බේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා ඒ වයින් ස්වභාවයෙන් එළියෙන් තිබුණේ. මේ නිදි මත කිසිම ඒ භාවනාවේ පස්සේ නිදිමත් ස්වභාවයක් තිබුණේ නැහැ. හැබැයි දැනගන්නා ස්වභාවය නතර වෙලා ඒ නතර වෙලා තිබේ නතර වෙලා තියෙන ස්වභාවය ගැන දැනගෙන ඉන්නවා වගේ එකක්. ඔහොම ස්වභාවයක් කරාත් ගියා. ඊට පස්සේ මාත් ඒක ගොඩක් වෙලා මොකද්ද මේ වුනේ කියලාත් කල්පනා කරා. එහෙම. එතකොට අපි දන්නේ දැන් ওই ධර්මයේ සඳහන් වෙනවා භවාංග හිත භවාංගගත වෙනවා කියලා කියනවා. ගැඹුරු නිින්දදී හිත භවාංගගත වෙනවා කියලා කියනවා. ගැඹුරු නිින්ද කියලා කියන්නේ හීන පේන අවස්ථාවක් නෙමෙයිනේ. නේ ගැඹුරු නිින්ද කියලා කියන්නේ අපි අපේ දැන ගැනීම ඉවර වෙනවා. අපේ දැන අපේ අපි මුකුත් දන්නේ නැහැ. ගැඹුරු නිින්දේදී මොකද වෙන්නේ කියලා කිසි කෙනෙක් මුකුත් දන්නේ නැහැ. එහෙම අවස්ථාවක් නේද ගැඹුරින්ද කියලා කියන්නේ. ගැඹුරින්ද විද්‍යාවෙන් හඳුන්වන්නේ මේ විදිහට ධර්මයේ තියෙන මේ විදිහට. ඒ වෙලාවේ ගැඹුරින්ද සිහියෙන් ඉන්නවා කියලා එකක් නැහැ. ගැඹුරින්ද අවස්ථාවේදී. අතිශයින්ම ගැඹුරු ස්වභාවයකට ගිහිල්ලා. ඒක හැබැයි ගැඹුරින්ද ගැනත් දැන ගැනීමක් තිබ්බොත් එහෙම කෙනෙකුට ඒක මහා පුදුම සහගත කතාවක් වෙනවා. අන්න ඒ වගේ එකක් භාවනා අධ්‍යක්ීමක විදිහට භවාංග ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒක ගැන මේ මෙහෙමයි කියලා ඒ වචනේ මට ඒක ඒක තමයි භවාංග ස්වභාවය කියලා මම කෙලිම යා කරන්න යන්නේ නැහැ. ඒක මට යා කිරීමේ හැකියාව නැහැ. කොහොම හරි ඔන්න ඔය වගේ එතකොට ඒ වගේ ස්වභාවයකට ගිහිල්ලා එළියට ආවට පස්සේ හිතට බොහොම පහසුයි. මම කියන්නේ කිය අර නිකන්. ඒතකොට හිතන්නකෝ නිකන් වෙනම වෙනමම ලෙවල් එකකට හිත ගිහිල්ලා කියන්නේ අර බිඳුවටම අරගෙන රිලැක්ස් කරලා හිත ආය ගත්තා වගේ ස්වභාවයක්. ඊට පස්සේ ඒකේ ඊළඟ අවස්ථාවක ආය භාවනා කරනකොට ආවා මේ ඒ වගේ බොහොම ගැඹුරු ස්වභාවයකට ගිහිල්ලා හිටියා. ගැඹුරු ස්වභාවයට ගිහිල්ලා ඉන්නකොට ඔය නිකන් ඒක මම නිකන් උපමාවකින් කියන්නේ නිකන් ඒ භාවනා වෙලා ඉවරනහම දැන් සිහියෙන් ඉන්නවා ගැඹුරු ස්වභාවයක ඒ කියන්නේ මුකුත්ම නැති ස්වභාවයක වගේ හිත තියෙනවා ඊට පස්සේ යම්කිසි ආකාරයක මේ නිකන් කම්පනයක් දැනුණා ඒක නිකන් අපේ ඔළුවට උඩින් මොකක් හරි වහලේ සීදම හරියම් වගේ කම්පනයක් දැනනා වගේ එකක් දැනුණා ඒ වෙලාවේ මං හිටියේ කාමරයක් ඇතුළේ ගා මොකෝ චිත්‍රවල නෙමෙයි ඈ. මොකෝ චිත්‍ර සටහන් වල එහෙම දෙයක නෙමෙයි හිටියේ මම මේ උපමාවට කියන්නේ අපි කාමරයක් ඇතුළේදී නිකන් සීලිබෙන් නිකන් සීලිම නිකන් හෙලවිලා හෙලවිලා ඒ කියන්නේ එතන නිකන් වර්ණෙත් වෙනසලා හෙලවිලා ගියා කියලා හිතන්න පන්න මේ වගේ කම්පනයක් ඇති වුණා ඉහළින් තම අපේ ඒකට ඊට පස්සේ ඒ කම්පනය ඇති වෙනකොට ඒ කම්පනය ගැන හිතට අදහසක් ආවා හිත හිතේ හැඳිනීමක් ඇති වුණා මේ සද්දයක් හින්දායි මේ කම්පනය ඇති වුනේ කියලා. ඒක හිතට ඇති වුණු අදහසක්. හරි. කම්පනය මොකද්ද කියලා කම්පනයක් තමයි අත්දැකීම. අත්දැකීම ගැන අදහසක් ඇති වුණා හිත අත්දැකීමට අදහසක් ඒ කියන්නේ මෙන්න මේකයි මේ කියලා හිත ඒක ලේබල් කරා මේ සද්දයක් හින්දායි මේ කම්පනය ආවේ කියලා. එතකොට අර ඒ භාවනාව කට්ටිය ඉවර කරනකොට පොදුවේ කරද්දී අර කට්ටිය එකතු වෙලා පොදුවේ භාවනාව නිස්සද්දවම කරනවා that's all කියලා කියනවා මයික් එකේ. ඒ ඊට පස්සේ ඒ මයික් එකෙන් කියපු එක තමයි මට ඇහුණ විදිය ඒ. මයික් එකෙන් කියපු එක කිසිම දෙයක් ඇහුන්නේ නැහැ. මයික් එකේ කියපු එක ගැන මොකොත් ඇහුන්නේ නැහැ. මම හිටපු ස්වභාවයේ ස්වභාවය නිකන් චලනය වුණා. ස්වභාවය නිකන් චලනය වුණා වගේ දැනුණා. චලනය වුණේ සද්දයක් ඉඳ කියලා හැඟීමක් ඇති වුණා. ඊට පස්සේ තමයි ටික වෙලාවක් මම ඇස් දෙක ඇරලා බලපුවම තමයි තේරුම් ගත්තේ අර අර වචනේ තමයි එහෙනම් කියලා ඇත්තේ කියලා. සමා දැන් ධර්මයේ චිත්ත වීති වල සඳහන් වෙනවා භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාර වජන සිත කියලා භවාංග ස්වභාවයේ ඉඳලා හිතක් එයා එළියට එනකොට භවාංග චලන එතන සෙලවීමක් වෙලා ඊට පස්සේ ඒ ස්වභාවයෙන් විදිලා මෙන්න මේ කන කනට ඇස කනට ඉවරලා අපේ මානසිකත්වයේ අරමුණ කියන්නේ භවාංග භවාංග කියන්නේ ඒ කිසිම අරමුණක් නැති ස්වභාවයක්. භවාංග චලන කියන්නේ ඒ ස්වභාවයේ වෙනස් වීම, වෙනස් වුණා, වෙනස් වෙනවා. ඊට පස්සේ භවාංග උපච්ඡේද කියන්නේ ඒ ස්වභාවයෙන් මිදෙනවා. ඒ ස්වභාවයෙන් එහාට යනවා. ඊට පස්සේ පංචද්වාර වජන සිත කියලා ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, මොකෙන්ද කියලා මේ අපි ඊට පස්සේ තමයි අපි ඒ කියන්නේ ඉන්ද්‍රියන් වෙත යොමු වෙන්නේ ඊට පස්සේ. කොහොම ස්වභාවයක් අපේ හිතක පවතිනවා කියලා අභිධර්මයේ විස්තර කරනවා. ඒ භවංග චලන ස්වභාවයක්ද දන්නේ නැහැ. භවංග චලන ස්වභාවයක් වෙන්න පුළුවන් හැබැයි. ඒකේ අත්දැකීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට මුකුත් ඒ ආයතන හයෙන් ඒ කියන්නේ ඒ ආයතන වලින් තොරව වෙච්ච වගේ මානසිකත්වයක ඉන්නේ. භවංග ස්වභාවයක ඉඳලා ඒකේ වෙනස් වීමක් එක්කලා මෙන්න මේ එතකොට වෙනස් වීමත් එක්ක මෙන්න මේ හිඳයි වෙනස් වෙන්නේ කියලා හිතට අදහසක් එනවා. ඒ කියන්නේ මේ සද්දයක් හින්දායි වෙනස් වුනේ කියලා ඒක හිතට ආපු අදහසක්. අදහසක් ඒක ඒ කියන්නේ ඒක හිතුණා හිතුණා කියන එක නෙමෙයි නිකන් ඒක නිකන් වැටුණා. ඒ කියන්නේ වචන හිතුන්නේ නැහැ වැටුණා. ඒකත් එක්ක එතනින් එහාට ගිහිල්ලා මේ කණෙන් ඇහෙන් අරමුණු ගන්න මානසිකත්වයට ආවා එපාර. එතකොට ඔන්න ඔය වගේ හිතේ මේ ඊ타ත්ම ගැඹුරු අවස්ථාවල් වලට ඒ භාවනාව ගෙනියන. ඒක පුදුම අවස්ථාවක්. හරිම ගැඹුරු. ඒ දැන් ඊට පස්සේ මටත් හිතාගන්න බෑ. එතකොට ඒක කොහොමද ඒක ඒක මේ එහෙම උනේ කොහොමද කියනවනේ. හැබැයි පැහැදිලිව සිහියෙන් ඉන්න අත්දැකීමක්. පැහැදිලිව සිහියෙන් ඉන්න අත්දැකීමක්. හැබැයි සිහිය කොහෙද තියෙන්නේ කියන එක ප්‍රශ්නයක්. මොකක් ගැනද සිහියෙන් ඉන්නේ කියන එක ගැන ප්‍රශ්නයක්. මොකොත්ම නැති දෙයක් සිහිය තිබ්බ ඒක කිසිම දැනගැනීමක් නැති ස්වභාවික සිහිය තිබ්බා වගේ තමයි අත්දැකීම තියෙන්නේ. ඔන්නෝම තියෙනවා. ඒතකොට ඒකේ ඔන්න වගේ හිතේ ගැඹුරු, අඳුරු, සියුම් තරවලට, ඒ කියන්නේ ඒක ගැඹුරින් ගැඹුරට අපේ හිත තැම්පත් වෙනකොට, තැම්පත් වෙනකොට ඇතුළත ඒකේ අර සංසිඳීමන හිත පිළිහිලා තියෙන්නේ මොකක්වත් අරමුණක් අපි අල්ලන්නේ නැහැ. ඒ අරමුණේ අරමුණත් එක්කලා අපි අරමුණෙන් තවද ටිකක් සංසිඳෙන්න උත්සාහ කරන්නේ. අපි මොකක් හරි මං කියන්නේ දැන් කලින් අතිත්තිත්තිත් වගේ ආලෝකයක් ලැබුණත් ඒ ආලෝකයන් වලින් අපි ආස්වාදය ලැබෙමින් ආලෝකයන් අල්ලන්න යන්නේ ආලෝකෙත් අතහැරලා ආලෝකය ගැන උපේක්ෂාසහගතව එතන සංසිඳෙන්නයි බලන්නේ. එතන සංසිඳනකොට ඒක හරියට මෙන්න මේ වගේ. ලේයර්ස් ගොඩාක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙහෙම ඒක ස්තර ගොඩාක් තියෙන එකක් තියෙනවා කියලා හිතන්න. හ්ම්. කොහොමද අපි කියන්නේ? තේරෙන විදිහට කිව්වොත් එහෙම. ඔව්. ඒ ස්තර ගොඩාක් තියෙන එකක හිතන්න මේක නිකන් මේක මේ උපමාව ගන්න අමාරුයි කටිය පුළුවන් විදිහට ගන්න බලන්න ස්තර ගොඩාක් තියෙන එකක අපි මොකක් හරි බරක් වගේ එකක් පළවෙනි ස්තරයේ තියෙනවා පළවෙනි ස්තරයේ තියලා හිතන්නේ මේ බර හොඳටම සංසිඳුණාට පස්සේ ඒ කියන්නේ ඒක නිශ්චල වුණාට පස්සේ ඒ ස්තරේ ඇතුළට ගිහින් ඊළඟ ස්තරයට යනවා තේරෙනවද අන් එහෙම හිතන්න කියන්නේ එක එක එක එක එක ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකේ අපි යමක් තියෙනවා යම් දෙයක් තියෙනවා. ඒක නිශ්චල වුණාම තමයි ඒකේ හොඳටම බර ඇවිල්ලා ඒ ස්තරේ පසාරු කරගෙන යෑමේ හැකියාව උපදින කියලා හිතන්නකො. අන්න එහෙම එකක්. මට මේ වෙලාවේ ඔළුවට එන්නේ එහෙම මේ මෙන්න මේ උපමාවෙන් කියලා අර පොල් ගහක් වගේ මොකක් හරි එකක් එන්නේ නැහැ උපමාව. ඒකත් අර විදිහ දකින්න. එක ලෙවල් එකක් තියෙනවා. ඒ ලෙවල් එකේදී යමක් තිබ්බහම ඒ හොඳට නිශ්චල වෙනකොට තමයි ඒ ලෙවල් එක පසාරු කරගෙන ඊළඟ ලෙවල් එකට යන්නේ. ඊට පස්සේ ඒ ලෙවල් එකට ඊළඟ ලෙවල් එකට ආපුවම ඒකෙත් අපි ඊට පස්සේ හිතේ වෙනස් වීම එක්කලා විචලනයක් එක්ක යන්න තියෙන්නේ. ඒකෙත් අපි සංසිඳුනොත් සංසිඳුනොත් ඒකත් පසා ඒකත් එතනත් නිශ්චල වුණොත් හොඳටම ඒකත් පසාරු කරගෙන ඊළඟ ලෙවල් එකට යනවා. ඊට පස්සේ ඊළඟ ලෙවල් එකෙත් තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයක් තියෙන්නේ. ඒකෙත් අපි නිශ්චල වෙන්න පුළුවන් වුණා. එහෙන් පිටින්ම අපේ හිතට අවශ්‍ය බලය ඉපදිලා ඒ ලෙවල් එකක් පාසාර කරගෙන ඔහොම ඇතුළට යනවා. ඔහොම ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට ඔක යනවා. ගැඹුරෙන් ගැඹුරට. ඒතකොට මේ ගැඹුරු වල තියෙන අත්දැකීම තමයි අර කිව්වේ. උලම ලෙවල් එකේ අර හිතන්නකෝ නිකන් ගඟක වගේ එකක උඩ රොඩු බොඩු පාවෙනවා කියලා හිතන්නකෝ. පොකුණක උඩ රොඩබොඩු ගොඩාක් පා වෙනවා කියන හිතන්නකෝ අන්න ඒකක අපි සමානලාට යකඩ කාසියක් උනත් තියන්න පුළුවන් නේද රොඩු උඩින් රොඩු උඩින් යකඩ කාසියක් තියන්න පුළුවන් ඒ වගේ තමයි අපි ওই බාහිර අරමුණු රූප සද්ද ඒ වගේ එකක හිත තියෙනකොට ඒ හිත ඇතුළට යන්නේ නැතුව එතනටලා ඉන්න විදිය හිත කියන්නේ යකඩ කාසිය නම් ඒක ගැඹුරට යෑමේ හැකියාව කොහොමද තියනවා ඒකට වතුරේ වතුර ඇතුළට ගැඹුරටම අඩියටම යෑමේ හැකියාව තියනවා කාසියට කාසිය අර රොඩු ගොඩු උඩ තියෙන හින්දා කාසියට ගැඹුරට යන්න විදියක් නැහැ. විදියක් නැහැ. ඊට පස්සේ ඒක කරන්න පුළුවන් එකම දේ තමයි අර ඒක අර නිකන් හිතමුකෝ රොඩු ගොඩු පොඩ්ඩක් එහාට වෙලා කාසිය එතනින් ඇතුළට යන්න ඇතුළට යන්න හැදුවොත් කාසිය යනවා. ඒ වගේ ඒක වෙන්නේ භාවනාවේදී මේ භාවනාවේදී අර හිත එහෙම් පිටිම නිශ්චල වෙනකොට නිශ්චල වෙලා ඇතුළත ඇතුළත ලේයර් එකට යොමු වෙනකොට රොඩු ගොඩු ටික Tamanට උඩින් තියෙන්නේ Taman රොඩු ගොඩු වලට යටින්. බාහිර අරමුණු ඒ සද්ද ඒවා ඒවා ඒ ලේයර් එකේ නෙමෙයි ඉන්නේ ඊට යට ලේයර් එක ඇතුළත ලේයර් එකක ඉන්නේ එතකොට ඇතුළත ලේයර් එක තමයි මුලින්ම හිත තියන්නේ ඇතුළත ආලෝකයක් තියෙන ඒ ආලෝකය විතර හිත ඇදිලා යනවා කියලා ආලෝකයක් පේන්නේ නැති වෙන්න පුළුවන් හොන් තරම්. ඇතුළතට තමයි හිත තියන්නේ. තිබ්බහම අර උඩ level එකේ රොඩු බොඩු වෙනකොට අපි ආයෙ පොඩ්ඩක් ඒව එහාට කරනවා. ආයෙ අපි ඇතුළත ඉන්නවා. එතකොට ඒ layer එකකින් ඔන්නෝම ඇතුළට යනවා. ඔහොම ඔහොම ගිහිල්ලා ඔය විදිහට සමහරලා ටික භවාංග භවාංග චලන අවස්ථාවක් වෙන්න පුළුවන්. මම ඒක ඒකාන්ත කරන්නේ නැහැ. ඒක මට ඒ වචනේ එහෙමමයි බුදුරජාණන් වහන්සේ දෙට්ටයි පාවිච්චි කරේ කියලා කියන්න මම දන්නේ නැහැ. හැබැයි හිතේ ඊ타ත්ම ගැඹුරු ගැඹුරු ගැඹුරු ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට යනවා. එතකොට ගැඹුරු සංස්දීන් වලට යනවා. එතකොට ඒ වගේ ගැඹුරු සංස්දීන් වලට ගියාට පස්සේ සමහරලාට හිතේ සමහර ගැඹුරු අවස්ථාවල තියෙන යම් කිසි හැකියාවල් වගේ දේවල් හිතේ එළියට එන්නත් පුළුවන් ඒ වගේ ස්වභාවයක් එන්න අපි පොළව හාරගෙන ගියොත් එම් සමහරවල් සමහර තැන්වලදී මේ තෙල් මතුවෙන්නේ තෙල් මතුවෙන්න පුළුවන් ඒ වගේ දේවල් ඉතින් හිර වෙලා තිබ්බේවා මතුවෙන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන් කොහොම හරි ඒ ප්‍රෙෂර් එක ඔක්කොම රිලීස් වෙලා තමයි එතනින් හරිය ගැඹුරට යන්න වෙන්නේ ඔය වගේ හිතේ සංසිඳීමේ භාවනාව අර එක අරමුණක නැති හින්දා මොකක් හරි ආනාපාන සතිය නම් අර හුස්ම ගැන අරමුණේ තනි තනි අරමුණක නැති හින්දා මේක අරමුණු අරමුණු වල process එකක් අරමුණු ගඟක් පහු කරමින් අර උඩට උඩට උඩට උඩට යනවා වගේ එකක් වෙනවා. නැත්තම් ගැඹුරින් ගැඹුරට යනවා වගේ එකක් වෙනවා අරමුණු පහු කරමින්. මොකක් හරි අරමුණක් අල්ලගෙන එතෙන්ට වෙලා ඉඳ ගියොත් එතනින් හරිය යන්නේ නැහැ. පැහැදිලිද? එක කෙල්ලුනොත් එතන තමයි ආලෝකයෙන් එනකොට ආලෝකය එල්ලගෙන හිටියොත් ආලෝකේ හිත අල්ලගෙන එතෙන්ලා හිටියොත් එතන තමයි. එතනින් එහාට යන්න බෑ. එතකොට මොකක්වත් අල්ලන්නේ නැතුව හම්බෙන හැම දෙයක්ම අතහැරගෙන හම්බෙන හැම දෙයක් ගැනම අතිශය උපේක්ෂාවක සංසිඳෙන්න දුන්නොත් ඒ ලෙවල් එක පහු කරනවා. හම්බෙන හැම අරමුණක්ම හම්බෙන හැම ස්වභාවයක් ගැනම අතිශයින්ම උපේක්ෂා සහගත වෙලා උපේක්ෂා සහගත වෙලා එතන එහෙම් පිටින් සංසිඳුනොත් අපි ඒකත් එක්ක අපේ අපි ඒකත් එක්ක මොකද ඒකත් එක්ක අපි යම් එකතු වෙන ගතිය අපි නැති කරගෙන හිටියොත් එහෙම අපි එතනින් ඊළඟ ලෙවල් එකට ඊළඟ ලෙවල් එකට තල්ලු වෙනවා. ඔන්න ඒ විදිහ අමුතුම අමුතුම භාවනාවක් ඒක. මම දැන් කලින් අපි මේක මතකයි ඒක දේශනාව විස්තර කරද්දි මම ඔච්චර දේවල් කිව්වේ නැහැ. මොකද ඒකේ සමහර අත්දැකීම් ගැන මට ඒ කියන්නේ මේ සමහර අත්දැකීම් තිබුණෙත් නැහැ. ඔය අන්තිම අත්දැකීම් මේ පාර තමයි ඇති උනේ. ඒ හින්දා ඒකට කියන්න දෙයක් නෑ. පස්සේ තමයි තේරෙන්නේ මේකේ බොහොම හිතේ ගැඹුරු ස්වභාවයන් වලට ගෙනියනවා. අපි. ඉතින් ආන් එහෙම භාවනාවක් එක ඊට පස්සේ ඒ ස්වභාවයෙන් නිශ්චල වෙනවා. ඒ කියන්නේ ඒ ස්වභාවයෙන් නිශ්චල වෙනවා. ඊට එතනින් එහාට අපි ඒ ස්වභාවය හොඳට ස්ථාවර වෙන්න පුළුවන් වුණොත් එතනින් එහා ලෙවල් එකට අපි යනවා. එතනින් එහා ලෙවල් එකට යනවා. එතකොට මේක තනිකර ගේම් එකක් වගේ. නේ? ඒක ලෙවල්ස් ගොඩාක් තියෙන ගේම් එකක් වගේ. ඒක ලෙවල් එක පාස් කරන්න තියෙන එකම විදියයි. ඒ එන ලෙවල් එකේ ඒ ලෙවල් එකේ තියෙන තියෙන දෙයට හොඳට අවධානය තියෙන්න ඕනේ. අංක එක හොඳට අවධානය තියෙන්න ඕනේ. හැබැයි ඒක ඒක ඒක අල්ලන ගතිය. හිත ඒක ඒකේ අල්ලලා ඒක තියාගෙන ඉන්න ගතිය බිඳුවට යවන්නත් ඕනේ. හිස් බැල්ම කියන එක 100 100ට ගේන්න ඕනේ. අවධානය හොඳටම තියෙනවා. අවධානය හොඳටම තිබ්බට අරමුණ අරමුණ අරමුණ සතුටු වෙන්නවත් අරමුණත් එක්ක ගැටෙන්නවත් නැතුව අරමුණත් එක්ක අතිශයින් උපේක්ෂාවටපත් වෙන්න ඕනේ. පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අරමුණත් එක්ක ඇලෙන ගැටෙන ස්වභාවය බිඳුවටම ගන්න ඕනේ. බිඳුවටම ගන්නකොට ඒ අරමුණ අරමුණ වෙනස් වෙන එක නතර වෙලා අපේ හිතේ තියෙන සංසිඳිලා ඒ ලෙවල් එක පහු කරනවා. මේ කියන එක මේ මානසික ස්වභාවයන් ගැන කිව්වේ කොච්චර මට්ටමකට තේරෙනවද කියලා නම් මට තේරෙන්නේ නැහැ මනුස්සයෙක්ට කිව්වට මට සමාජලාට මේක කවුරු හරි කොහොම එකක් කිව්වොත් මාත් නිකන් පද් දෙකක් නම් කිව්වා තමයි ඒ වුණාට නිකන් භාගෙට තේරුණත් වගේ තමයි කියලා ඉතින් ඒ වුණාට මම නම් හරියට මොකද ඒක කියන්න තේරෙන්නේ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ හැබැයි ඕම් නොම දෙයක් තියෙනවා එහෙනම් තේරුම් ගන්න මේ භාවනාව කරනකොට රූල් එක මොකද්ද මේ ඒති මේ මුලින්ම එළියට උඩු කොට්ටිය වලින් එහාට යන්න ඕනේ ඒ ඒ කියන්නේ රූප සද්ද ඒ වගේ මානසිකත්වන ඒවා આવුත් ඒවා ඒවයි හිත ආය එහාට කරන ඇතුළත තියාගන්න ඕනේ. ඇතුළතම තියාගන්න ඕනේ. ඒතර ඇතුළත තියාගන්නකොට ඇතුළත පේන්නේ මොක මොකෙන්ද ඒකෙන් ලද දෙයින් සතුට වීමු කරන්න ඕනේ. 100 100 ගන්න බලන්න ඕනේ. කියන්නේ එහෙම් පිටින් මෙතන ඉන්නවා. හැබැයි ඒක ඒකෙන් තා මේක හොඳයි කියලා අල්ලන්නේ නැහැ. මොන එලියක් මොන මොන මොන විදිහේ වෙනස් වීමක් දැක්කත් මොන අරමුණක් දැක්කත් ඒක හොඳයි කියලා අල්ලන්නෙත් නැහැ ඒකෙන් ගැටෙන්නෙත් නැහැ සමහර තැන් වල පහුවෙනවා නිකන් හිත තියන් ඉන්න බැරි තරම් ඒ කියන්නේ මොකද්ද කියන්නේ අප්‍රසන්න කිව්වට කමන්නේ හැබැයි අප්‍රසන්න කිව්වට අපි මේ හිතන් ඉන්න මේ ලෝකේ තියෙන මොකොත් නෙමෙයි ඒ හිතේ ඒ වෙලාවේ තියෙන වෙනස් වීමේ ෆ්ලෝ එක ගලන විදිහට ෆ්ලෝ එක කියලා කිව්වට අපි මේ අරමුණුත් එක්ක ඔය දැන් අපි මේ ලෝකේ තියෙන අරමුණු නෙමෙයි වෙන වෙන ලෝකයක තියෙන අරමුණුත් නෙමෙයි ඇතුළත ඒ ප්ලාස්මා එකේ ප්ලාස්මා ස්ටේට් එක කිව්වොත් එමේ ඒ ස්ටේට් එකේ වෙනස් වෙන්නේ හිත තියන් ඉන්න බෑ තියන් ඉන්න බෑ එපා වෙනවා එච්චර ඒකේ එපා වෙනවා කියවට මොකුත් මොකක් හින්දා දෙපා වෙන්නේ කියලා හෙවොත් කියන්නත් බෑ ඒ වගේ ස්ටේටුත් අහු වෙනවා ඒ ස්ටේට් එකේ අර අපිට කරන්න තියෙන්නේ ඒ ස්ටේට් එකේ තනිකරම මෛත්‍රී උපේක්ෂාවේ ඉහළම මට්ටමකින් තියන්න අවධානයත් එක්කලා මෛත්‍රී උපේක්ෂාව ඉහළ මට්ටමකින් ඒ අරමුණ අල්ලන්නේ නැතුව ඒ අරමුණ අතහැරලා අර මේ අරමුණේ හොඳට අවධානය තියෙන්න ඕනේ. එතකොට අරමුණ නිශ්චල වෙනවා. ඇයි අපේ හිත එහෙම විදිහට අරමුණු අතහැරලා එහෙම ඉන්නකොට හිත නිශ්චල වෙන්නේ? මේ අරමුණු කියලා කියන්නේම මනසෙන්ම හදන මනසෙන්ම හදන ප්‍රතිබිම්බ. අපි මන මන මානසික අරමුණක් කියලා කියන්නේ මන මානසික අරමුණක් කියනවා මේ කියන්නේ මානසික අරමුණක් කියන එක හරියට මෙන්න මෙහෙම එකක් මානසික අරමුණක් කියන එකට විස්තර කරන්න පුළුවන් අපි කණ්ණාඩියකට එළියක් වැටිලා ඒ එළිය බිත්තිය වදින්නේ කණ්ණාඩියකට ආලෝකයක් වැටිලා ඒ ආලෝකෙ බිත්තියක වදිනවා එතකොට බිත්තිය එළියක් තියෙනවා අන්න ඕවා ඔන්න ඔය වගේ තමයි මානසික අරමුණ කියන එක ඒක මනසෙන්ම හදපු එකක් මනස කියන කැඩපත නම් මනසෙන්ම හදපු එකක් තමයි ඒක මනසට යම් දෙයක් වැටිලා ඒකෙන්ම හදපු හදපු ප්‍රතිබිම්බය තමයි අපිට පේන්නේ මානසික අරමුණක් විදියට. ඊට පස්සේ අපි අපේ වැඩේ තියෙන්නේ අපේ මානසික ඒ අරමුණු හෙලවෙනවා කියන්නේ. අපි මොකක් හරි අරමුණක් තියෙනකොට හෙලවෙනවා කියන්නේ ඒ අරමුණ හෙලවෙන්න විදියක් නැහැ. අපි මේ පැත්තේ කණ්ණාඩිය හොලවනවා. කණ්ණාඩිය හොලවනවා. කණ්ණාඩිය හොලවනකොට අර ප්‍රතිබිම්බය හෙලවෙනවා. කණ්ණාඩිය හොලවනකොට ප්‍රතිබිම්බය හෙලවෙනවා. අපේ මතකේ හෙලවෙනව නෙමෙයි. මානසික අරමුණ ගැන මතකේ හෙලවෙනව නෙමෙයි. ඒක ඒ අපේ හිතේ හිතේ හිතේ සංසිඳලා නැති හින්දා හිත හෙලවෙන හින්දා ඒකෙන් අර ඇතිවන ප්‍රතිබිම්බය හෙලවෙනවා. එතකොට ඔන්න එතකොට ওই ස්වභාවය තමයි තියෙන්නේ. එතකොට යම්කිසි අවස්ථාවක අපිට අපි ඒ ඒ ඒ තියෙන ස්වභාවය තමයි ඒ වෙලාවේ අපේ හිතේ හිත අරමුණු කරන් ඉන්න එකේ ප්‍රතිබිම්බය තමයි ඒ පේන්නේ. හිත අරමුණු කරන් ඉන්න හිතේ හිතට ගෝචර වෙලා තියෙන ධර්මතාවයේ ප්‍රතිබිම්බය තමයි ඒ වෙලාවේ පේන්නේ. එතකොට ඒ පේන එකේ වෙනස් වීම පේන්නේ අපේ හිතේ චංචලයේ චංචල ස්වභාවයේ. පේන එකේ ඒ ප්‍රතිබිම්බය වෙනස් වෙනවා නම් වෙනස් වෙනවා නම් චලනය වෙනවා නම් හිල වෙනවා නම් ඒ කියන්නේ හිත හිල වෙනවා තාම. එතකොට ඊට පස්සේ අපි ඒකේ හිත හෙල වෙන එක නතර කරොත් එීම හිත හෙලවෙන එක නතර කරන්න තියෙන එකම දෙයයි හොඳට අවධානය අපි ඒකේ තියන් ඉන්නවා යන් ඉඳලා ඒක ඇලෙන ගැටෙන ස්වභාවය බිඳුවට ගන්නවා. ඒ කියන්නේ එතන අවධානය තියන් හිටියට තමන් එතන නිකන් තමන්ගේ එතන පොඩ්ඩක්වත් වෙනස් කරන ගතිය නැත්තරම් නැති කරලා තමන් එක බිඳුවට ගන්නවා. මට තේරෙන්නේ මේ වචන වලින් මේ වචන කියන වචන වලින් කියවෙන අර්ථ අල්ලන්න බලන්නේ. වචනේ මම හරියට මේක දැන් බිඳුවට ගන්නවා කියලා කවුරුත් උත්සාහ කරලා හරියන්නේ නැහැ මේක. අර මේ කියන මම වචනේ යම් හැඟීමක් දෙන්න උත්සාහ කරන ඒ හැඟීම ගන්න බලන්න. එතකොට අපිට මේ ප්‍රතිබිම්බය වෙනස් වෙන යමක් ඇතුළත දර්ශනය වෙනවා නම් ඒ දර්ශනය වෙන්නේ හිතේ වෙනස් වීමින්දයි මේ ප්‍රතිබිම්බය වෙනස් වීම වෙන්නේ. එතකොට ඒක නිශ්චල කරන්න කරන් තියෙන එකම දේ තමයි ඒ තියෙන ස්වභාවය. ඒක කොච්චර වෙනස් වුණත් අපි මේ පැත්තෙන් අවධානෙත් එක්ක අවධානය පමණයි අපි අපිවත් අතහැරලා අතාරින්න වගේකට යන්න ඕනේ. කිසිම ඇලීමක් ගැටීමක් මොකුත් නැති නියුට්‍රල්ම කරන්න ඕනේ අපේ පැත්ත. ඒ කියන්නේ කරන කෙනා යමක් කරන කෙනා මේ මොකක් හරි කරන්න උවමනාව තියෙන කෙනා බිඳුවර ගන්න ඕනේ. එතකොට අරමුණ තියෙනවා අරමුණ ගැන අවධානය තියෙනවා ඒ එපමණයි ඒ ප්‍රමාණය කියන මට්ටමක් මාන මහිතේ තියෙනවා. ලසිත තේරෙනවද නිකන් දල වශයෙන් මේ කියන්නේ මොකක්ද කියලා හිත තියන්න ඕනේ කියලා. එහෙම ස්වාමීන් වහන්සේ මම කලින් කරලා තියෙන ඉඳ ටිකක් අවබෝධයක් තියෙනවා ස්වාමීන් වහන්සේට. ආ ඔව් එතකොට අන්න එහෙම කරපුවාම මොකද වෙන්නේ? ඒ ඒ විදිහට උපේක්ෂාවත් එක්කලා ඒක තනිකරම එයා එයා නිශ්චල වෙනවා එතන. තමන් කරන කෙනා කර මොකක් හරි එතන කරන්න ඕන කෙනාව එහෙම පිළි නිශ්චල කරනවා. ඒකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. උපේක්ෂාව 100%ම ගන්නවා. ගත්ත ගමන් ප්‍රතිබිම්බ නිශ්චල වෙනවා, හිත නිශ්චල වෙනවා. හිත නිශ්චල වුණාම හිත නිශ්චල වෙනකොට හිත තියෙන ගොරෝසු ස්වභාවය ආය වෙනස් වෙලා හිත ඊට වඩා සියුම් ලෙවල් එකකට යනවා. හිතේ හිතේ ගොරෝසු ස්වභාවයක් තියෙනවා. හිත සියුම් ස්වභාවයක තියෙන්නත් පුළුවන්. හිතේ අර ගොරෝසු ස්වභාවයක නම් ඒක තිබ්බේ. එතන ඉස්සරලාට පස්සේ හිත එතනින් එහාට සියුම් ස්වභාවයකට යනවා. සියුම් ස්වභාවයට ගියපුවාම එතෙන්ටත් අදාළ ඒ හිත මත ප්‍රතිබිම්බ වැටෙන දේවල් ටිකක් තියෙනවා එතන. ඒවා තමයි මම අර කිව්වේ තිත් තිත් විදිහට ඒවා එක එක නිකන් අප්‍රසාන ස්වභාවය ඒවා ඊට පස්සේ ඔහොම ගැඹුරට ගිහිල්ලා අන්තිමේදී මුකුත්ම නැති ස්වභාවය කිසිම දෙයක් නැති ඒ කියන්නේ දැනගැනීමක් නැති ස්වභාවයවල් එතකොට හිතේ තියෙන එක එක ස්වභාවයවල් හිත හිත යන හිත අත්දකින්න එක එක ස්වභාවයවල් අපි ප්‍රතිබිම්බ හරහා තමයි ඒක අත්දකින්නේ ඕනෝම ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට යනවා ඉතින් හරි මේ ඇත්තටම නිකන් සෙල්ලමක් වගේ භාවනාවක් ඒක හරි පුදුම භාවනාවක් හැබැයි හරියටම කියන්නේ සීරු මාර්ක්වල හරියටම එම් එක හරියටම තියෙන්න ඕනේ. ඒ එම් එක මොකද්ද අර විදිහට හොඳට අවධානය තියෙනවා. ඒ ගැන ඒ ගැන ඒකට මොකක් හරි අරමුණට මෙහෙම වෙන්න ඕනේ එහෙම වෙන්න ඕනේ කියන මානසිකත්වයේ බිඳුවටම ගන්නවා. ඒ තමන් නැති වෙනවා වගේ. අවධානය තියෙද්දි තමන් තමන්ම අතහරිනවා වගේ එකකට යනවා. අපේ අනිත් භාවනාවලත් ඒ අරමුණු වල යන්න ඕනේ ඔහොම තමයි ආනාපාන සති භාවනාව නම් ඒ අරමුණක් හිතට ආපුවාම අපි ඒ භාවනාවේ එතනින් එහාට යන්න ඕන විදිහත් ඔහොම තමයි තියෙන්නේ හැම භාවනාවකම ඔහොම තමයි දැන් බුද්ධාංශ භාවනාව නම් අපි නැවත නැවත ඒ අරමුණ ඉස්සලා උස්ත උස තියා ගන්නවා තියාගෙන ඒකින්ද එකක් යන්නේ ප්‍රകൃතියෙන් තියෙන එකක නම් ඔන්න ඔය විදිහ තමයි කරන් තියෙන්නේ එතකොට කරන කෙනාව බිඳුවට ගන්නවා එහෙම අගත්තට පස්සේ එතනින් එහාට ඊළඟ ලේයර් එකට යනවා හිත ඊළඟ ලේයර් එකට යනවා කොහොම හිතේ ගැඹුරු ගැඹුරු ලේයර් වලට මම හිතන්නේ භවාංග භවාංග චලන කියන මානසික මට්ටම් වලට හිත යනවා. එතකොට පංච නීවරණ වලින් වෙනම විවත් වුණු හිතේ ගැඹුරු හිතේ අඳුරු හිතේ ඒ ස්වභාවයවල් පාස් කරන් යන්නේ. ඕවා ඕවා පාස් කරනකොට එතකොට හිතේ රොඩු ගොඩුත් එක්කලා හිතේ මොනවා හරි අපහසු පීඩාවල් හිර වෙලා තියෙන ගති තියෙනවනම් ඔක්කොම එළියට ගන්නවා මුලින්. ඒවා පාස් කරගෙන විතරයි හිත යන්නේ. ඒවා පාස් කරගෙන යන්නේ. එතකොට ඒවා අර කියන්නේ තුවාලෙක අර සරව ගෙඩියක සරව අයින් වෙනවා වගේ ඒ ටික අයින් වෙන්නවට මුලින්ම අයින් වෙලා තමයි මේ ගැඹුරට යන්නේ හිතක් නැත්නම් ගැඹුරට යන්නේ ඒ හින්දා ඒක ඒක මූලික මට්ටමින් කරලා ලොකු දෙයක් තියෙනවා මේ භාවනාව සාමාන්‍ය මට්ටමින් කරත් මේ රොඩු බොඩු වගේ තියෙන රූප සද්ද වලින් හිත මේ ආයතන පහෙන් එළියට ඇවිල්ලා ඉන්න ස්වභාවයකට යනවා හිත මූලික මට්ටමේදී ඊට පස්සේ ඒකෙන් ගැඹුරු ගැඹුරු මට්ටම් කියන්නේ හිතේ සියුම් සියුම් මට්ටම් අර උපමා මතක තියාගන්න එක හරි ලස්සනට උපමාව ආව මේ අර ප්‍රතිබිම්බයක් දකින්නේ අපි ප්‍රතිබිම්බයයි කියන එක. හිතෙන්ම හදන ප්‍රතිබිම්බය දකින්නේ ඒ ප්‍රතිබිම්බය චලනය වෙනවා කියන්නේ හිත චලනය වෙනවා කියන එක තමයි. හිත හිත කණ්ණාඩිය හොලෝ හොලෝ ඉන්නේ. ඉතින් අර ප්‍රතිබිම්බය අර එළ ඒ කණ්ණාඩිය හොලෝන එක නතර කරන්න කරන් තියෙන කණ්ණාඩිය අපිට දිහා බලලා හොලෝන එක නතර කරන්න බෑ. ප්‍රතිබිම්බය හොලවන එක නතර කරන ප්‍රතිබිම්බයට මුකුත් කරන එක නතර කරන එක විතරයි අපිට කරන්න පුළුවන්. ප්‍රතිබිම්බයට ඒ පිළි නිශ්චලලා තමන් තමන් අර වතුර වීදුර කොරවලෝ ඉන්න කෙනාට වතුර වීදුර සංසිඳවන්න කරන්න එකම දේ තමයි වතුර වීදුර හොලවන්න නැතුව පැත්තකින් තියලා ඉන්න එක. කොච්චරයි කරන්න තියෙන්නේ. එතකොට සංසිඳනවා. ගැඹුරට යනවා. ඒ වගේ ඒක මේ සුවිශේෂී භාවනාවක් බවට පත් වෙනවා. මේ ඒක ගොඩාක් හිත පහසු කරන භාවනාව හිත නිකන් වෙනම ලෙවල් එක ගිහිල්ලා තැම්පත් කරන භාවනාව. මේ ලෝකෙන් එළියට ගිහිල්ලා එනවා වගේ එකක් තමයි භාවනාවේ තියෙන්නේ ඇත්තටම. ටිකක් කරා. ඊගෙන මොනවා හරි කියපු දේ ගැන අපෑදිලි තැන් සමාදට ඇති. හන්දිය තියෙනනම් අහන්න. කොහොම දේවලු තියෙනවා ඈ මොකද්ද ඉඳි ගහන්න අවසරයි ස්වාමීනන්සේ දැන් මේ ඒ ඒ භාවනාව මට නම් කියන්නේ කරන්න උත්සාහ කරනට සාර්ථකුනේ ඒක කොහොමද කරන්නේ කියලා ආයෙත් සුට්ටක් ඒ කියන්නේ ම- මතක් කරන්න පුළුවන් ස්වාමීනන්සේ ඒ කියන්නේ ඔක ප- භාවනාවට ගියාට පස්සේ ඔක කො- කොහොමද හිත යොමු කරගන්නේ කියලා ආ ඒක තමයි මේ මේ ඒ මේ ටික කියන්නේ ගන්නකො මොකද්ද මේක එතෙන්දි පුළුවන් නම් කරන්නේ වචන හරි කරන්න දේ මං කියන්නම් කරන්න තියෙන එකම දේ තමයි මොකවත්ම නොකර ඉන්න එක කරන්න තියෙන ඔන්න ඔය කියලා තමයි තේරෙන්නේ. කරන්න තියෙන එකම දේ මොකද්ද? මොකවත්ම නොකර අවධානයෙන් ඉන්න එක. මොකවත්ම නොකර අවධානයෙන් ඉන්න එක. අපිට ඒ ලේයර් එකෙන් ඊළඟ ලේයර් එකට අපිට බලෙන් යන්න බෑ. අපිට කරන්න තියෙන්නේ මොකවත්ම නොකර අවධානයෙන් ඉන්න එක. අපිට හැම වෙලාවෙම මොනවාරි කරන්න ඕනේ. ඒ කරන කෙනා නැති කරන එක තමයි මෙතන කරන කරන්න තියෙන දේ. කරන්න තියෙන තාක්කල් ඈ හාමුදුරනේ මේ මිදින ඉහප් ප්‍රශ්නට පොඩි මේ අපි මුලින්ම පටන් ගන්නකොට හිත විසිරිලානේ තියෙන්නේ. ඉතින් අපි ඉඳගත්තාම අපි හිත විසිරලා සාමාන්‍යයෙන් අර මේ මේ කොටස් 10 භාවනාව හරි මොකක් හරි කළා ඒක හිත එක තැන් කාණකට තැම්පත් කරගන්න ඕනේනේ. දැන් උතන ඔය තැම්පත් කළා ඊට පස්සේ මොකක්වත් නොකර ඉන්න තැනට යන්න කොහොමද එතන පටන් ගන්නෙ? ඔව් අපි අපි මෙහෙම කියමු කියන අපි අපි දැන් ඒක තවත් ඒ කියන්නේ ඔය අරක තමයි තියරිය රූල් එක එක තමයි මුකුත්ම නොකර ඉන්න එක. මට දැන් ඒ විදිහ කියන්න පුළුවන්. ඊට පස්සේ මේ මේ මෙහෙම අපි හිතමුකෝ හදවතේ ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකෙ තුළ හිත ඇදිර යනවා කියලා අපි නිකන් Tamanගේ ඇතුල් පැත්තට නැඹුරු වෙනවා. දැන් ඇස් දෙක පියාගෙන. නැඹුරුනාට පස්සේ Tamanට ඔන්න Tamanගේ කය පේන්න පුළුවන්. අපි හිතමුකෝ අපි දැන් පොඩි ළමයට කියලා දෙනවා වගේ කියලා දෙන්න. Tamanට Tamanගේ ඇස් දෙක පියන් ඉද්දි Tamanගේ පපුව වගේ පේන්න පුළුවන්. එතකොට එයා තේරුම් ගන්නවා නෑ මම පපුව කියන එක බාහිර අපි ඇහෙන් ඇහෙන් දැකපු රූප වලට සම්බන්ධයන්නේ. එතන නෙමෙයි ඉන්න ඕනේ මං එතනිනුත් ඇතුලේ තමයි ඉන්න ඕනේ. තමන් ඉන්න ඕනේ තැන තේරුම් ගන්න එතනිනුත් ඇතුලේ තමයි ඉන්න ඕනේ. හරි එතකොට එතනිනුත් ඇතුලේ ඉන්න හදනකොට අපි කවදාවත් එහෙම ඉඳලා නැති ඉඳලා. එහෙම ඉන්නේ නෑනේ අපි. අපි හැම වෙලාවෙම එළියනේ ඉන්නේ. එතකොට මොකද වෙන්නේ අපේ හිත ඔන්න ආයේ මොකක් හරි එකක් මතක් ගන්න අපේ නැත්තම් අපේම පපුවේ රූපයන් නැවෙන්න ගන්න නැත්තම් ඔළුව පේන්න ගියායි නැත්තම් ඇස් දෙක පියාගෙන තමන් බලන් ඉන්නා වගේ පේන්න හදයි. ඒ ඔක්කොම බාහිර රොඩු බොඩු වලටයි අයිති. ඔක්කොම බාහිර රොඩු බොඩු. එතකොට නෑ ඒකෙත් ඒකත් නෙමෙයි මම මේ පපුවෙන් ඇතුළට වෙලා තමයි ඉන්න ඕනේ. කියලා තමන් ආයෙ ඇතුළට ගන්නවා. ආය ඇතුලේ තියන් ඉන්නවා. අන්නේ එහෙම තියන් ඉන්න ගන්නකොට ඔන්න එයාට එහෙමත් මේ පපුවිනුත් ඇතුලේ හිත තියන් ඉන්න උත්සාහ කරනකොට එතන යම්කිසි අර ප්ලාස්මා ස්ටේට් එක වගේ කියනවා වගේ යම්කිසි දෙයක් තියෙනවා අර විදිහේ අපි දකින රූප ෆ්‍රේම්ස් වලට අයිති නැති කියන එක අත්දැකීමක් උපදිනවා. එන්නේ අත්දැකීමේ උපදිනකොට ඒ අත්දැකීමේ කියන කාරණාවට අවධානය තියාගෙන ඒ අත්දැකීමේ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව කිසිම දෙයක් කරන්නේ නැතුව ඒකේ නිශ්චල වෙනවා. ඒ කියන්නේ අත්දැකීම නිශ්චල කරන්න බෑ අපිට. ඒ අත් දකින්න එක නිශ්චල කරනව නෙමෙයි අපි නිශ්චල වෙනවා. අපි නිශ්චල වෙනවා. අපි කරන දේ අතහැරලා එතන නිශ්චල වෙනවා. එතකොට ඒකේ වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙයි කියලා අපි නිශ්චල වුණාම ඒක නිශ්චල වෙන්න පටන් ගන්නවා. ඒ අත් දකින්න දේ නිශ්චල වෙන්න පටන් ගන්නවා. ඒ අත් දකින්න දේ නිශ්චල වෙනකොට හිත ඒ ලේයර් එක පහු කරනවා. ඒ ලේයර් එක පහු කළා සමහර බොහෝ වෙලාවට ආලෝක ලේයර් එකට යනවා. ආලෝකය වගේ ඒවා නිකන් ඇස් දෙක පියාගිදි සමහරවිට මේ එළිය ආලෝකේ Tamanට පේනවද කියලාත් හිතෙන්න පුළුවන්. ඒ වගේ අදහස් එන්න පුළුවන්. ඒතකොට ඒකත් අතෑරලා ඒ තියන් ඉන්නවා එහෙම ලේයර් එක. ඒතකොට ආලෝකයවල් අඳුරවල් ආලෝකය අඳුර එකතු වෙච්ච කැළඹිලා කැළැත්තිච්ච මේ ස්වභාවයවල් අන්න ඒ වගේ මේ ලෝකේ අපි දකින මේ ෆ්‍රේම්ස් වල මේ රූපවල චිත්‍රවලට සම්බන්ධ නැති ස්වභාවයවල් දැర్శණය වෙනවා. ඒ දැర్శණය වෙනකොටත් අපිට කරන්න තියෙන්නේ ඒ අපි නිශ්චල වෙනවා. අපි අවධානය තියනවා ඒ ගැන අවධානය තියන් අපි අපි කිසිම දෙයක් කරන්නේ නැහැ එහෙම් පිටින් හොඳට නිශ්චල වෙලා ඒකේ ඉන්නවා නිශ්චල වෙනවා කියවට අරමුණ නිශ්චල කරන්න උත්සාහ කරන්න එපා අරමුණ නිශ්චල කරන්න හැදුවොත් එයා යමක් කරනවා අපි අරමුණ නිශ්චල කරන්නේ අපි නිශ්චල වෙනවා අතේ වතුර වීදුරුවක් තියෙනවා නම් කැලැත්තිච්ච එයා මේ කැලැත්තිච්ච වතුරක නෙමෙයි නිශ්චල කරන්න යනවා එයා නිශ්චල වෙන්න ඕනේ එයා නිශ්චල වුණාම වතුරක නිශ්චල වෙනවා ඒ වගේ අපි ලිස්ට් වෙනවා. එතකොට ඔන්න ඒ වගේ අර අත්දැකීම් වල නොඑක් නොඑක් විදිහේ අරමුණු අත්දැකීම් උපදින්න පුළුවන්. ඒ හැම එකම අපිට නිශ්චල වෙලා අවධානය විතරක් තියන් ඉන්න පුළුවන් නම් ඒ පළවෙනි ලේයර් එක පැන්නත් අර පංචකාමයට අදාළ ලේයර් එකක් එහා පංචකාමයට අදාළ ස්වභාවයෙන් නෙමෙයි එහා පැත්තෙන් ඉන්නේ. පංචකාමය කියන්නේ මොකද්ද? රූප, සද්ද, ගන්ධ, රස, පහසනේ. අපි හිතමුකෝ භාවනාදී රූප, සද්ද කියන මූලිකව. රූප, සද්ද වලින් තොර වෙච්ච මානසිකත්වයකින් ඉන්නේ. මානසික අරමුණක ඉන්නේ. කියලා වෙනස් වෙන මානසික අරමුණක්. ඒකත් එහාට නෑ. ඒකත් එහාට. ඊට පස්සේ සමහරලාට එක එක ලේයර්. එහෙම බොහොම නිශ්චල වෙච්ච ලේයර් ඔක්කොම නිකන් පැතිරිච්ච සම්පූර්ණයෙන් පැතිරලා ගියපු සමහරලාට ආලෝකයක් එතන තියනවා කියන්නත් බෑ. එතන එහෙම් පිටින් අඳුරුයි කියන්නත් බැරි. තැන්වල ගිහිල්ලා අර නිකන් මොකක් හරි එකක් ඔතලා තිබ්බ ඔතලා තිබ්බ චිත්‍රයක් දිග ඇරියට දිග ඇරියට පස්සේ ඒ කැන්වස් එක එහෙම් පිටින්ම දිග ඇරිලා ඊට පස්සේ ඒකේ ඒකේ කිසිම රූපත් නැහැ. ඒකේ ආලෝකත් නැහැ. අඳුරත් නැති. එහෙම තැන්වලත් ගිහිල්ලා බොහොම නිශ්චල තැන්වල ගිහිල්ලා නිශ්චල වෙනවා හිත. ඊට පස්සේ මොහොතක් නිශ්චලලා සමාලලට ඊට පස්සේ එතනින් එහාට යනවා. එතනින් එහාට යනවා. ඔන්නෝම තමයි යෝක ඩීප් යන්න ඕනේ. ඒක මේ දෙයට කොයිතරම් තේරෙනවද? තේරුණා ස්වාමීන් වහන්සේ කියපු කාරණාව තේරුණා මට කලින් සැරේ නම් ඇත්තට මේක සාර්ථක වුණේ නැහැ දැන් ඔබ වහන්සේ කියපු විදිහට මම උත්සාහ කළා බලන්න තේරුණා ස්වාමීන් කාරණා තේරුණා ඒක ඒ කට්ටිය කියනවා ඕක මේ මොකද මාන්නක්කාර කෙනාට කෝච්චු කරන්න බෑ කියනවා මාන්නක්කාර කෙනා කියලා කියන්නේ Tamanට ඕනේ විදිහට දේවල් පාලනය කරන්න පුරුදු වෙච්ච කෙනා එයාට භාවනාවදී Tamanට ඕනේ විදිහට දේවල් පාලනය කරන්න ඕනේ වෙනවා මාන්නකාර කෙනා කියන්නේ අනිත් අයට ආධිපත්‍ය පතුරවගෙන ඉන්න කෙනානේ. ආධිපත්‍ය පතුරවගෙන ඔයා මෙහෙම කරන්න ඔයා මෙහෙම කරන්න ඕනි මං කියන දේ තමයි ඔයා අහන්න ඕනි කියන ඒ කෙනා. ඔය මානසිකත්වය තියෙන කෙනාට මේ කට්ටිය කියනවා ඇතුළට යන්න බෑ. ඇතුළට යන්න බෑ. එයාට එයාට අර කරන කෙනාව නැති කරන්න බෑ. එයාට මොකක් කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න එයාට ඕන විදිහට ඒක තියාගන්න ඕනේ. තියෙන්න ඕනේ. ඒක තියෙනකොට එහෙම තියන්න හදනකොටම එයා නිශ්චල වෙන්නේ නැති ඉඳ ඇතුළත ලේස් වලට යන්නේ නැහැ හිතට. ඒ හින්දා කරන කෙනාව මම කියන්නේ කරන කෙනාව එහෙම් පිටින්ම නවත්තන්න ඕනේ. නවත්තන්න ඕනේ. හරි හරි සියුම් භාවනාවක්. හැබැයි හරියට එලයින් කරගත්තොත් එහෙම හොඳට ඇඩ්ජස්ට් කරලා හරියට තියාගත්තොත් එහෙම ටියුන් කරලා ඒක වෙනම භාවනාවක්. අනිත් භාවනාවල ඔක්කොම එකයි මේ භාවනාව වෙනම එකක්. හරි පුදුමාකාර භාවනාවක්. උපසමාසි භාවනාව කියලා කියන්නේ. යමුරට යන්න පුළුවන්. එහෙම මේ ඒක ඒ හින්දා අර එන අරමුණ ගැන අරමුණු ආලෝකමත් වෙන්න ඕනේ එහෙම හිතන්න එපා. ඒ කට්ටිය කොහොමද කියනවා අරමුණු පාස් කරන් යනවා. මේක ආලෝකමත් අරමුණු පාස් කරන් යනවා. දැන් මගේ හිතේ කලින් ওই ආලෝක කහ පාට ආලෝකත් එක්ක ওই වගේ අර මේ ඒව තිබුණා. ඊට පස්සේ ඒ ආලෝකේවල් දැන් මුකුත්ම නැහැ. ඒ ආලෝකේවල් නැහැ. දැන් අපි ගත්තොත් මේ අෂ්ට සමාපatti වල දැන් රූපාවචර ධානය හතර ඉක්මවුවට පස්සේ අරූපාවචර මානසිකත්ව වල ආලෝකේවල නේ උග්ගාටිත කසිනේ ආලෝක ආලෝක ස්වභාවය එක්ම උගල්වලා දාලා තියෙන හිතේ. එතකොට ඒ මානසිකත්වයල් වලට යම් විදියකට හිත යන එකක් තියෙනවා. මම කියන්නේ ඒක අරූපාවචර අර සමාපත්තියට ගියා කියන කේ වචනේ කියන්නේ නැහැ. හැබැයි ඒ ඇත්තටම හිතේ තියනා වූ ලේයර්ස්. හිතේ ලේයර්ස්. එතකොට ඒ හිත ආය මතක ඇති ඔබට රූපාවචර අරූපාවචරේ වල කියනකොට මම කිව්වා හිත නැවත ප්‍රകൃතියට යනවා. හිතේ ප්‍රകൃතිමත් ස්වභාවය කිසිවක් නැති ස්වභාවය. හිතේ ප්‍රകൃතිය තියෙන්නේ. ඒක උඩින් තමයි ඊට පස්සේ අර එක එක ලේයර්ස් ලේයර්ස් වැටලා තමයි ඊට පස්සේ ආලෝක මුලම ලේයර්ස් වල තියෙන අරූපාවචර ලේයර්ස්. ඒ කියන්නේ විඥානයේ පැතිරීම ඊට පස්සේ කිසිවක් ඊට පස්සේ අවකාශයේ පැතිරීම ඊට පස්සේ ඒ මත ආලෝකයේ පැතිරීම ආලෝකයේ පැතිරීම මත ඊට පස්සේ ප්‍රීති සැපවල පැතිරීම ඊට පස්සේ විතක්ක ਵਿਚාරවල වල පැතිරීම ඔය වගේ ලේයර්ස් ගොඩාක් එළියෙන් එවිලා තමයි අපි දැන් අන්තිමේදී කාමාවචර මානසිකත්වවල ඉන්නේ එතකොට අපි ආයේ ගැඹුරෙන් ගැඹුරට ගැඹුරෙන් ගැඹුරට යනකොට ඔය ආලෝකවල ඔක්කොම පහු කරගෙන හිත යනවා. හිත යනවා. හැබැයි ඒක අරූපාවචර සමාපත්තියේදකද්ද වහන්සේ අධ්‍යක්ෂ කියලා කිව්වොත් ඒක මට කියන්න බෑ. මම ඒක ඒකාන්ත කරන්න බෑ. මම හිතනවා පොඩ්ඩක් හරි ඒක පොඩ්ඩක් අදහසක් යන්නේ නැති කියලා මේ කරන අර මාන්නේ බිඳුවට යන්න ඕනේ කියන එක තේරුම් ගන්න. කියන්නේ මුකුත්ම කරන්න එපා. මොකොත්ම කරන්න එපා. ඒ අද්දගේ අරමුණ තියෙන අරමුණ කැමති විදියට වෙනස් වෙන්න දෙන්න. කියන්නේ චූටි ළමෙක් අපි දැන් දඟලනවා කියලා. දඟලනවා කෑ ගහනවා අපිට පුළුවන් නම් එහෙම් පිටින් උපේක්ෂාවෙන් ගල තිබ්බ වගේ ඉන්න. ඒ ළමයා දඟලනකොට කිසිම දෙයක් කරන්නේ අපි. හිතේ අකමැත්තක් ඇති කරගන්නෙත් නැහැ. කැමැත්තක් ඇති කරගන්නෙත් නැහැ. අතින් මොකුත් කියන්නෙත් නැහැ. වචනේ මොකුත් කියන්නෙත් නැහැ. අපි ගල තිබ්බ වගේ අපිට ඉන්න පුළුවන් නම් අන්න ඒ විදිහට මේ අරමුණත් වෙනස් වෙන අරමුණත් එක ඉන්න පුළුවන් නම් ඔබේ හිත ගැඹුරට යනවා. ඔබේ හිත ගැඹුරට යනවා. හිත නිශ්චල වෙනවා. හිත නිශ්චල වෙනවා. කොහොම ඔබ තමයි තියෙන්නේ. හරි ලස්සන හරි නිකන් නව කතාවක් වගේ භාවනාවක් ඒක. හරිම මේ හරිම සොඳුරු භාවනාව. හරි සොඳුරු භාවනාව. එහෙම. එතකොට සමහරලාවට ඕන තරම් අපේ හිත වෙනස් වෙන චංචල වෙන නිකන් මානසිකත් එක තිබිලා එන්න පුළුවන්. හැබැයි ඒ ගැන තමයි බොහොම උපේක්ෂාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එදා ඒ හිත තිබුණ ලේයර් එක තමයි ඒ තියෙන්නේ. ඒ ලේයර් එක ගැන උපේක්ෂාවක් නැත්නම් අපි එතන ඉහට යන්නේ නැහැ. ඒ ලෙවල් එක පාස් කරන්න බෑ. ඒතකොට සමහරලාට භාවනාව වැඩුන්නේ නැහැ කියලා හිත කියනවා. මොකද භාවනාව වැඩුන්නේ නැත්තේ? හිත මෙහෙම වෙනස් වෙවි තිබ්බා කියනවා. ඉතින් මේ වෙනස් වෙවි තියෙන එක තමයි එදා තිබ්බ භාවනාව. අපිට භාවනාව වැඩන කියලා කියන්නේ අපිට හොඳ නිසිත පුත්ම අරමුණු වෙනස් වෙන්නේ නැතුව හැමදේම අපිට ඕන විදිහට තිබ්බා කියන එක. ඒක නෙමෙයි. ඇතර භාවනාව වැඩනවා කියලා වැඩෙන්නේ අපේ සිහිය කියන එක වැඩෙනවා නුවණ කියන එක වැඩලා අපි ওই නිශ්චල වෙන්නේ කොහොමද කියන එක කිසිවක් නොකර ඉඳි කොහොමද කියන එක තේරුම් ගන්න එක තමයි භාවනාව වැඩනවා කියලා කියන්න පුළුවන්. භාවනාවක් වැඩලා කියලා කියනවනම් කියන්න වෙන්නේ ආන් ඒව. අනික නිශ්චල වෙන්න ඕන. පැහැදිලි නේද මේ දෙන්නේ? කිසිම දෙයක් කරන්න එපා. කිසිම දෙයක් කරන්න නැතුව අර ගන්න අර උපමා උපමාව ගන්න පොඩි ළමයි දඟලනවා පොඩි ළමයි දෙතුනේ දඟලනවා එක එක මෙතන පෙරලි කරනවා දඟලනවා විකාර කරනවා අපි අහක බලන්නෙත් නෑ අපි ඒ දිහා බලාගෙන හේම් පිටින් ගලක් වගේ අපි නිකන් ගලක් තිබ්බා වගේ සමාධි බුදු පිළිම වාසී වගේ අපි ඒ දිහා බලන් ඉන්නවා එහෙනම් අවධානය අපේ අවධානය තියෙන එච්චරයි එච්චරයි අන්න එතකොට කියන උපේක්ෂාව උපරිමයි කරන ක්‍රියා අපි මුකුත් වෙනස් කරන්න යන්නේ ඒක බිඳුවයි. අන්න එතකොට හිත අර හිත නිශ්චල වෙන්න පටන් ගන්නවා. අපේ හිත නිශ්චල වෙන්නේ නැති හැම වෙලාවෙම අපි මේක පහුරු ගන්න ඉඳලා. ඒක අවසනවා. අවස අවස අවස අවස නිශ්චල වෙන්න දෙන්නේ. හිතේ ප්‍රകൃතියම තමයි නිශ්චල වෙන්නේ ඒක. හරි පුදුම දෙයක් ඒක හිතේ හිතේ ස්වභාවයම තමයි නිශ්චල වෙන්නේ. අපි නිශ්චල වෙන්න දෙන්නේ නැතුව හිතට දඟල දඟල ඒක නිශ්චල කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කරනවා ඒක. දඟල දඟල හොලෝ හොලෝ මේක කොහොමද අප්පා මේක මේක නවත්තන්නේ කොහොමද කියලා මේ හොලෝ හොලෝ අහනවා. මේක නවත්තන්නේ කොහොමද මේක නවත්තන්නේ කොහොමද කියලා හොයනවා. ඔන්න ඔහොම එකක් තියෙනවා. පුදුම නොකර ඉන්න එහෙම දෙයක් නපද අන්න එහෙම ඒ තියෙන අවස්ථාවේ හොඳටම ලද දෙයි සතුට වෙනවා නැත්නම් ඇඩීමක් හරි ගැටීමක් හරි තිබ්බොත් ඒ ස්තරේ හිර වෙනවා ඒ ලෙවල් එකේ හිර වෙනවා ඇලීමක් තිබ්බත් ඒ ස්තරේ අතාරින්නේ නැහැ ගැටීමක් තිබ්බත් ඒ ස්තරේ අතාරින්නේ නැහැ හිත ඒ ඇලීමයි ගැටීම ඇතුව උපේක්ෂාව 100ට 100 ගන්න පුළුවන් නම් ඒ ස්තරේ හිත අතාරිනවා. අතැල්ල වෙන ස්තරයකට යනවා. කොහොමද? ඒතකොට හිතේ සියුම් ගැඹුරු ඔය වගේ අමුතු අමුතු අමුතු අමුතු ස්තර පහු කරලා අර වගේ අර අමුතුම ස්තරත් වලටත් එනවා. එහෙම. ඒ වගේ හරි භාවනා, පුදුම් භාවනා, හරිම ශෝක භාවනා. හරිම ශෝක. හැබැයි ඒක අර එකයි ප්‍රඥාවන්ත කෙනාට කියලා කියන්නේ ඒක එයාගේ නුවණයි කියන්නේ හරියටම තේරුම් ගන්න පොඩි ළමයා වගේ නුවණ තිබ්බට කරන් තේරුම් ගන්න පොඩි ළමයා වගේ ඉන්න ඕනේ. හිත. බොහොම මුදුව බබා වගේ ඉන්න ඕනේ. බබා වගේ කියලා බෑ මට තේරෙන්නේ නැහැ වචනයක් නැහැ ඒකට. නිශ්චල වෙලා ඉන්න ඕනේ. එහෙනම් ඒක පොඩ්ඩක් බලමුද? මේක එක දවසින් නම් වෙන භාවනාවක් නෙමෙයි. මේක එක දවසක් අපි ඔන්න කරලා බලමු. කරාට එක දවසේ වෙන භාවනාවක් නෙමෙයි. එතකොට ඔබට පොඩි විධාන වාක්‍යයක් දෙකක් අපි විනාඩි 5ක් විතර පැය භාගයක් කරමු මේක. විධාන වාක්‍ය දෙක මම මතක් කරොත් එහෙම අර තව ටිකක් නිශ්චලව සිටින්න කියන වගේ වාක්‍යයක් පාවිච්චි කරන්න. මෛත්‍රී සාගත විධාන. මෛත්‍රී සාගත හිතට තද කරනවා නෙමෙයි. මෛත්‍රී සාගත විධාන. බොහොම මෛත්‍රියෙන් හැබැයි කරන අනක්. මෛත්‍රියෙන් කරන අනක්. තව ටිකක් නිශ්චලව සිටින්න. නැත්තම් බහැර ලෝකයේ අතහරින්න. හරි නැත්නම් ඇතුළත ලෝකය කියලා ඇතුළට ගන්නවා. හිත එළිය රොඩු බොඩු මතක් වෙනවනම් ඇතුළත ලෝකය කියලා ආයෙ තමන්ගේ ඇතුළට හිත ගන්නවා. එහෙම. ඊට පස්සේ දැන් තව ටිකක් නිශ්චලව සිටින්න කියලා අවධානෙත් එක්ක අපි අතහරිනවා. කියන එක තව ටිකක් අතහරිමි කියලා පුළුවන්. සමහරවල් මම එහෙමත් කරනවා. තව ටිකක් අතහරිමි කියලා තව ටිකක් එතන තියෙන ඒ අරමුණත් එක තියෙන පොඩි grip එකක් තිබ්බොත් එහෙම පොඩි අල්ලන් ඉන්න ගතියක් තිබ්බොත් ඒකත් අතහැරලා දානවා. තව ටිකක් අතහරිමි. ඉවරලා ඔන්න ඔය වගේ ඒ ඒ වාක්‍ය ටික මතක තියාගන්න. ඇතුළත ලෝකයේ කියන එක එකක්, තව ටිකක් නිශ්චලව සිටින කියන එක එකක්. ඊට පස්සේ තව ටිකක් අතාරින්න කියන එක. අවධානය මදිනා නිදිමත වගේ පැත්තට යනවා නම් සම්පූර්ණ අවධානයෙන් සිටින්න කියලා අර අවධානය වැඩි කරනවා. අවධානය මදි වෙනවා කරා. සම්පූර්ණ අවධානයෙන් සිටින්න කියලා නැත්නම් අවධානය වැඩි කරන්න දඟලන්න ගියත් ක්‍රියාවක් තියෙනවා එතන. ඔන්න ඔය විදිහට ඒක ඒලම් උත්සාහ කරන්න. හිත නිකන් ටක් ගාලා ඔබ භාවනාවේ කියන අරමුණ මොකද්ද කියලා බලන්න එපා. භාවනාව කරලා ඉවරනාට පස්සේ බලන්න තමන්ගේ හිතේ සංසිඳීම් ස්වභාවයක්පත් වෙලා හිත නිකන් පහසු වෙලා ගිහිල්ලා අන්න ඒ වගේ මානසිකත්වවලට යනවා. භාවනාවේදී නිකන් අරමුණු වෙනස් වෙවි තියෙනවා. මොකද හිතේ හැටි. හිත හැම වෙලාවෙම අරමුණු අරගෙන වෙනස් වෙවි ඒක හිත පවතින විදියට ඒක. හැබැයි අපේ ඒක ඉවරනාට පස්සේ තේරෙනවා හිත බොහොම පහසු වෙනවා කියන්නේ. ඇයි යම්බුරු ලේයර්ස් වලට ගිහිල්ලා. හරි නේද එහෙනම්? අපේ නම් පැය භාගයක් ඒ භාවනාව පොඩ්ඩක් පුරුදු කරමු. එහෙනම් හැමෝම කය සැහැල්ලු කරගන්න. S2 පියාගෙන තමන්ගේ අවධානය කය වෙතට ගන්න. කයේ දැන් වෙලාව අඩුවින්ද මම කය සැහැල්ලු කරන භාවනාව කරන්න යන්නේ මේ භාවනාව පුරුදු කරනවා නම් මුලින් හොඳට කය සැහැල්ලු කරගෙන ඉන්න. කයේ කොහෙවත් අත ඇඟිලි පාද අත කරගෙන ඉන්න එපා, මස් පිළි අත කරගෙන ඉන්න එපා. ඇස් පිහාට බොහෝ මුදුව වහගෙන ඉන්න. ඊට පස්සේ තමන්ගේ හදවත පපුව ප්‍රදේශයේ හදවත තියෙන පපුවේ හදවත තියෙන පැත්තට නැඹුරු වෙන්න ඒ පැත්තට අවධානය යොමු කරගෙන ඒ අදවතේ අදවත ඇතුලේ ආලෝකයක් තියෙනවා ඒ ආලෝකයේ විතර හිත ඇදීර යනවා කියලා හිතට අදහසක් දෙන්න අදහසක් දීලා තමන් ඒ ඇතුළත ඒ ස්වභාවයට යොමු වෙලා ඉන්න. තමන්ගේ අවධානයෙන් බැහැර දේවල් වලට යනවා නම් අවධානය ආයෙ ගෙනල්ලා අර ආනාපාන සතියේ හුස්ම රැල්ල වදින තැනට අවධානය අපි තියන් ඉන්නවා වගේ ටෝච් එකක් ගහන් ඉන්නවා වගේ හදවතෙන් හදවත අපුවෙන් ඇතුළත ස්වභාවයට ටෝච් එකක් ගහන් ඉන්නවා වගේ අවධානය එතන තියන් ඉන්න එතන කිසිම අරමුණක් අල්ලන්න යන්න එපා රඳවාගෙන තබා ගන්න යන්න එපා. ඒ අරමුණේ අවධානය තියාගෙන නිශ්චල වෙන්න බලන්න. තව ටිකක් නිශ්චල වෙන්න බලන්න. තව ටිකක් අත්හැරලා ඒ අරමුණේ ඉන්න බලන්න. ආන්ගේ විදිහට අපි දැන් මේ භාවනාව කරමු. අත්තක ඇස් දෙක පියාගෙනම මමතාවක් නිස්සල වෙන්න මාගේ හිතේ යම් වෙනස් වීමක් වෙලා තියෙනවා ඒ වෙනස් වීම වලට සංවේදී වන්න ඒ විදිහට අපතර තියක් වගේ ඉස්සර වෙන්න එක මෙන්න දෙකාරේ විරාජ්‍ය හිත බොහොම තිබුණා. කරන වෙලාවට. අවසරයි ස්වාමීන් වහන්සේ. හිත විසිරෙනවා ස්වාමීන් වහන්සේ. අර දැන් පටන් ගැනීමේදී අපි චිත්ත රූපයක් මවාගෙන නේද ඔක පටන් ගන්නේ. ආලෝකය සහ හදවත කියන එක. එතකොට ඇත්තටම එතන අරමුණක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. අපි අපි මේ මේ එක මවා ගන්නව නැත්තරම නැති දෙයක් මවා ගන්නවා වගේ එතකොට හදවත වැඩ කරනවා පේනවා ආලෝකයකොත් එතෙන්ට උඩින් දාගෙන එතකොට ඒ චිත්‍ර රූපය ඔස්සේනේ යන්නේ නේ ස්වාමීන් වහන්සේ. නෑ නෑ නෑ. අන්න ඒක තමයි. එතන මට මට පැහැදිලි කරන්න බැරුණා. ඒක නිකන් ඒක අදහසක් විතරයි. ඒක මවා ගන්න දෙයක් නෙමෙයි. ඒක යෝජනාවක්. යෝජනාවක් විතරයි මවා ගන්න දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අදවතේ අර ඇතුළට යනකොට ඇත්තටම ආලෝක ස්වභාවයවල් තියෙනවා. ඒවා පාස් කරගෙන තමයි යන්නේ. එතකොට මේ තියෙන එක ගැන අපි නිකන් මෙහෙම යෝජනාවක් දීලා ඊට පස්සේ අපි අර ඇතුළත ස්වභාවයට හිත තියන් ඉන්න විතරයි කරන්නේ. කවදාකවත් මේ ආලෝකයක් හරි හදවතක් හරි මවාගෙන ඉන්නව නෙමෙයි. ප්‍රകൃතියේ වර්තමානයේ පවතින මේ මාර මේ පැත්තට යොමු වෙලා ඉන්නකොට ඒ පවතින ස්වභාවයේ හිත තියන් ඉන්නවා. ඔය අරහිමද කරේ? දැන් ස්වාමීන් වහන්සේ දැන් අ, පවතින ස්වභාවය කියපුවාම පවතින ස්වභාවයක් ගැන හිතනකොට ඒක චිත්ත රූපයක් ඉබේ මැවෙනවා. ඒක ඉතින් අ, පවතින ස්වභාවයේ චිත්ත රූපයක් නැවුනොත් ඒක බාහිර ලෝකෙට අයිති දෙයක්. ඒ ආ, බාහිර ලෝකයට අයිති දෙය අතහැරලා ඇතුළට යන්න ඕනේ තව ටිකක්. තව ටිකක් නිශ්චලව ත- ඇතුළත ලෝකය කියන තව ටිකක් ඇතුළට යොමු වෙන්න ඕනේ. ආ. හරි. ඒකේ එතන අර ඔයා අර අර වැරදි දෙකම වෙච්ච හින්දා එතන ඒ චිත්ත රූපත් එක්ක ගිහිලා තියෙන මේකයි මගේ භාවනා කියේ මේකේ චිත්ත රූප මොකුත් නැහැ අරමුණක් නැහැ කියන එකේ මම අර විස්තර කරේ ඒකයි. එහෙම අරමුණු මොකුත් නැහැ. අර යෝජනාවක් දෙනවා අපි අපේ ඇතුළට යන්න නිකන් මෙහෙම ඇතුළට යන්න කියලා යෝජනාවක් දෙනවා හිතට. එහෙම එකක් තමයි උනේ වෙන්න ඕනේ. ඊට පස්සේ අපි අංජලිගෙන් ඇහුවොත් කොහොමද? අවසරයි ස්වාමීන් වහන්ස මුලදී විරාජය කිව්ව වගේම ස්වාමීන් වහන්ස අර හදවත පැත්තට යනකොට නම් ඇත්තටම චිත්‍රූපයක් වගේ මෑ වුණා ඊට පස්සේ ස්වාමීන් වහන්ස අර ඉන්නවා කියලා හැඟු හැඟුණා නිකන් අර අර නිකන් ගෝලයක් ඇතුලේ වගේ නිකන් ඉන්න ෆීලින් එකක් තමයි ආවේ ඇත්තටම එතන ඉඳලා ස්වාමීන් වහන්සේ එළියට කෙනා මොන හරි කියන අරමුණු එනකොට ඒක දිගේ යන්න යනකොට නතර කරගන්න සමහර ඒවාගේ මුලින්ම ඇතුළට ආයෙ එන්න කියලා වගේ සමහර ඒවාගේ නිකන් අමතක කළා වගේ ගියාම තව ටිකක් දුරට ගියොත් එහෙම අරමුණේ මතක් වෙන වෙලාවට ආයෙ ඇතුළට අරගෙන ස්වාමීන් වහන්සේ නිකන් ගෝලයක් වගේ ඇතුළේ ඉන්නා වගේ හැඟීමක් තමයි ආවේ ස්වාමීන් වහන්සේ. ඒතර පළවෙනි පළවෙනි පියවර හරි. එයා ඉඳලා තියෙන අන්න ඒ වගේ. එතකොට එතනදී ඇත්තටම මම ඇහුවොත් දැන් ඔන්න ඒක මතක තියානේ ගෝලයක් වගේ ඇතුළට ගිහිල්ලා ඉන්නවා වගේ. කියන්නේ අද මෙතනින් අපි කයෙන් ඇතුළට ගිහිල්ලා ඉන්නවා වගේ එකක් ඒක. ඒක ඒ වගේ එකක්. ඕ ඊට පස්සේ මම ඇහුවොත් ඒ වෙලාවේ මොනවද පේන්නේ කියලා ඇහුවොත් මොකද්ද කියන්නේ කියලා. ස්වාමීන් වහන්සේ මට නිකන් ඒක මං හිතන්නේ මගේ හිතෙන් මං හදාගත්ත එකද දන්නේ නැහැ නිකන් අඩ අඳුරක මං ඉන්නා වගේ හැඟීමක් තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. අඳුරමොත් නෙවෙයි නිකන් මට මාවත් නිකන් පේනවා වගේ ගතියක් තියෙනවා හැබැයි නිකන් අර උදේ එළිය වැටෙනකොට ස්වාමීන් වහන්සේ තියෙන නිකන් අර අඩංගුරන් ගේ තියෙන නිකන් එහෙම ඔව් ඔව් දැනෙනවා ඔව් එතකොට අන්න එතකොට දැන් හරි එතකොට එයා ඒකේ යන්නේ වර්තමානයේ යම් ස්වභාවයක් ගැන අත්දැකීමකුත් තියෙන්න ඕනේ ඇතුළත ගිහින් ඉඳත් ඕනේ වර්තමානයේ යම් ස්වභාවයක් ගැන අත්දැකීමකුත් තියෙනවා ඒ ස්වභාවයේ හිත තියෙන්න දැරලා නිශ්චල කරනවා එතන නිශ්චල වෙනවා එතකොට හරි ওই ටික ප්‍රශ්නයක් නැහැ. අංජලිට ඒක කාරණාව තේරලා තියෙනවා. දැන් ඔහොම හිටියානම් ඊට පස්සේ කාරණාව තමයි ටිකක් ඔක දැන් අපි අයභාග විතර කරා. එතකොට හිත දැන් නිකන් තේරෙනවද නිකන් හිතේ කොහොමද වෙනස දැන් දැන් භාවනා කරන්න කලිනුයි දැන් නිකන් හිත තියෙන විදිහ බැලුවොත් එimhe සවිනාස භාවනා කරනකොට නම් අර වටේ සද්දවලට එහෙම ගොඩාක් අවධානය යනවා මොකද අර මොකුත් නොකර ඉන්න හින්දා වෙන වෙලාවට ඇහෙන්නේ නැති දේවල් පවා අවධානය යනවා. එතකොට ඇතුළට එන්න කියලා අරගත් අරගෙන සවිනාස දැන් ඉවර වුණාට පස්සේ නිකන් අර ක්ලියර් අර ක්ලෙන්ස් කරන භාවනාවෙන් පස්සේ සවිනාස නිකන් හිත නිකන් හරිම හිස් වෙලා නිකන් ආන් හරි. සංසිඳනීලා කරා ස්වාමීන් වහන්සේ. හිත වෙලා සංසිඳිලා කියලා අත්දැකීමක් තියෙනවා. භාවනාවක් දැන් හ්ම්. භාවනාව යන වෙලාවේ ඒක නෑ. භාවනාව යන වෙලාවේ නිකන් අපිට දෙන්නේ එක එක අරමුණු වල එක එක වෙනස් වුණා නිකන් ගගක් ගැලුවා වගේ එකක්. ම්, අර ප්ලාස්මා අ, අවස්ථාවක ගියා වගේ ওই වගේ එකක් තියෙන්නේ. භාවනාව කරලා ඉවර වුණාට පස්සේ ගොඩක් හිත නිශ්චල වෙලා වගේ හිත හිස් වෙලා වගේ නිකන් අපි නිකන් අවධානයත් හොඳට තියෙන නිශ්චල වෙච්ච මේ මානසිකත් එක්ක හිත පවතිනවා. නේ? ඔය දැන් ඕක ඊළඟ කාරණාව තමයි ඔය මානසිකත්ව වෙන භාවනාවක් කර අරමුණක් අරගෙන භාවනාවක් උපදවන්න ටිකක් අමාරුද ලේසිද? දිගටම දිගටම ඉන්න හින්දා පොඩි අර හිතේ පොඩි ටෙන්ෂන් එකක් වගේ තියෙනවා මං හිතන්නේ අනික් භාවනාවලදී. ඒ අරමුණම අල්ලගෙනම ඉන්න හදන හින්දා එතන අල්ලන් ඉන්න ගතියක් දැනෙනවා කියලා මට හිතෙනවා ඒක මේක අරමුණක් මංහන්දේ මංහන්ද මේකේ අවුට්පුට් එකක් ආවනේ හිත දිස්සුණා වගේ කිව්වා හිත ඉස්සරලා වගේ දිස්සරලා වගේ නිකන් අවධානෙත් එක්ක තැම්පත් වෙච්ච ගතියක් තියෙනවා සංසිඳුණු ගතියක් දැනෙනවා ඔය සංසිඳුණු ගතිය අපි වෙන භාවනාවකින් ගන්න ඔහොම පැය භාගෙන් ගන්න පුළුවන් භාවනාව ලංජනිකාව තියනවද නැත්නම් කොහොමද නෑ වගේ ස්වාමීන් වහන්සේ මට අර අර ක්ලියරන් අර ක්ලියර් කරන භාවනාවෙන් මේ වගේම ගතියක් දැනුණා ගිය සතියට කලින් සතිය අපි කරද්දී. ඔව් අනික් යාගෙන් නම් මෙහෙම මෙච්චර පොඩි කාලෙකින් එහෙම ඇවිත් නෑ සාන. මෙච්චර පොඩි කාලෙකින් එන්නේ නෑ. ඔයාලට තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ. මෙච්චර පොඩි කාලෙකින් එන්නේ නෑ. ඒ කියන්නේ අනිත් එකකින් ගොඩක් යන්න ඕනේ. ගොඩක් ඔට්ටු වෙලා තමයි ওই මානසික මට්ටමක් එන්නේ. එහෙම මේකේ අර වෙනම එකකින් යනවා. ඊට පස්සේ අපි තව එකක් දැකලා මාල්ඩි අම්ම මොකද උනේ? අවසරයි ස්වාමීන් වහන්සේ. මම දැන් S2 පියාණ ටිකක් බලාගෙන දිගටම ඉන්නකොට මට විනාඩි 5ක් 6ක් විතර වගේ යන්නේ නැති. මේ කාලපරාසය තුල මට විශාල දියසුලියක් තමයි හමු වුනේ. ඒ දියසුලිය වේගවත් විදිහට කරකින අර බර්නියුඩා ගාතේ වගේ විශාල දිය විදියට වේගයෙන් ගෙන කරකගෙන යනකොට මම ඉතින් ඒක තියා බලාගෙන හිටියා. ඒත් ටික වෙලාවක් විනාඩි 5-10ක් ඔව් කියන්නේ. ඔව් කියන්නේ. ඒක නිහැඩි වුණා. නිශ්චල නිශ්චල වුණා. නමුත් අධික නිල් පාටක් නෙවෙයි අධික කළු පාටට උරු අඳුරු පැහැයක් තමයි මේ ජලාශයේ තිබුණේ ජලාශයේ ඊට පස්සේ කැරකෙවීමක්වත් සෙලවීමක්වත් තිබුණෙත් නැහැ මම ඒක දිහා බලාගෙන හිටියා මගේ හිත නම් ඒක මෙහි විසිරුනේ නැහැ එක අවස්ථාවක විතරක් ජලාශය දිහා බලාගෙන ඉඳලා මම වටපිට බැලුවා ඒත් මම දැක්කේ නිශ්චල වෙච්ච ජලාශයක් විතරමයි මට ඊට පස්සේ මුකුත් වෙනත් දෙයක් නම් හිතුනේත් නැහැ දැක්කෙත් නැහැ කයට සිතට දෙකටම සැහැල්ලු ගතියක් විතරක් වගේ තේරුණා මට තව ටිකක් වෙලා ඉන්න තිබුණා වෙන්නේ තව ටික වෙලා අපි විනාඩි 40 පැයක් විතර කරන්න ඕන එකක් මම මේ අර අපේ වෙලාව අඩුවින්ද පැය භාගයක් කියලා පටන් ගත්තින්ද පැය භාගෙන් නැවතුවේ එතකොට ඒ දියසුලියක් වගේ කියන එක ඒ කියන්නේ මේ මේ ලෝකේ අපි දකින දියසුලි වගේ එහෙම එකක් නෙමෙයිනේ එහෙම එකක්ද නැත්නම් එහෙම එකක්ද නැත්නම් නිකන් අපිට ඊට ඇතුලේ එකක්ද ඒක? නෑ ඊට ඇතුලේ මම එකක් තියලා මට හිතුනේ මොකද මම දැකලා නෑ ඒ වගේ දේ සුදි. ඔව් ඒ කියන්නේ මේ අපි ලෝකේ තියෙන ලෝකේ තියෙනා වගේ චිත්‍ර වලට සම්බන්ධ නෑ නේද? දියුසුලේ චිත්‍රේ පේන එක. නෑනේ. හරි. එතකොට ඒ ඔව් ඒ හිතේ එක එක උන්නේ අවස්ථාවල්. දැන් ওই අවස්ථාවල සමහර ඒවාට උවට නමුත් තියෙනවා. ඒ අවස්ථාවට නමක් කියනවා. එන්න මේ අවස්ථාව කියනවා. ඔය ඕක මැද්දේ නිශ්චල වෙන්න පුළුවන්ද කියන එකයි බලන්න ඕනේ. ඒක මැද්දෙත් අපි නිශ්චල වෙලා යන්න පුළුවන් කියන එක තමයි බලන්න ඕනේ. එතකොට භාවනා කරාට පස්සේ තේරෙනවා ඇති හිත වෙන නිකන් ඉස් වෙලා වගේ සැහැල්ලු වෙලා සංසිඳුණා කියන එක අත්දැකීම ගන්න පුළුවන්. සැහැල්ලු ගතියක් දැවුණා. ඔව්. ඒක. ඊට පස්සේ ආ කාට හරි තව මොකක් හරි අදහසක් ඉදිරිපත් කරන්න කැමති නම් එයාගේ අත්දැකීමක් ගැන හරි නැත්නම් මේ ගැන තියෙන එයා වර්ධාව ගත්ත ස්වභාවය තියෙනවා ඒ ගැන හරි කතා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්ස මේ භාවනාවේ නම මොකන්ද? මේ භාවනාවේ නම ඔකට ඕකට අපි ওই සංසිධීමේ හිත තියාගෙන භාවනා කරමු කියලා තමයි අපි කියන්නේ. ඕක හැබැයි අපේ ඒ කියන්නේ මට ඕක හම්බුනේ අපේ බෞද්ධ භාවනාවක් විදියට නෙමෙයි අපි ඕක මේ ඉන්දියානු භාවනාවක් විදිහට තමයි මට හම්බුනේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඇයි ඇයි ප්‍රශ්න ඇහුවේ? නෑ නෑ මම තවදුරටත් මොකද මං අද මේ පළවෙනි වතාවට මේක ගැන ඇහුවේ. ඔව්. තවදුරටත් කියවන්න පුළුවන් මොනවා හරි හොයාගන්න පුළුවන් තියනවද කියලා බලන්න. කියවන්න පුළුවන් එකක් නම් මං දන්නේ නෑ. <laughs> එකක් නෑ ඔකේ. මේ සම්බන්ධව. ඒ කියන්නේ ඕක ඉන්දියානු භාවනා ක්‍රමයක්. මම ඒක කිව්වා අපි ඉන්දියාවේ ගිහිල්ලා අත්දැකීම් මේ විදිහට ලැබුවේ කියලා සමත භාවනාව අපේ බුදුරජාණන් වහන්සේ ඔය උපසමානසේ කියලා දේශනා කරන්න ඇත්තේ ඔය ඔය වැනි වූ භාවනාවක් කියලා අපිට බොහොම හිතේ ලොකු අදහසක් තියෙනවා. ලොකු අදහසක් තියෙනවා. හැබැයි මට කවුරුත් එහෙම කියලත් නැහැ. එහෙම මම පොතක කියවලත් නැහැ. එහෙමයි සමහර අදහසක් තියෙනවා. ඒ වුණාට ඒ වුණාට වෙනම ලෙවල් එකක භාවනාවක් ඒක මේ ඒ නිදිමතත් නෑ බලන්න ඒ තැන්වලනේ. ඕකේ සමහර කෙනෙක් නිින්ද ගියොත් වැරදි. ඊට පස්සේ තමන්ගේ අත්දැකීම් කිව්වොත් භාවනාව ඇතුළත කතා කරපෙකේ. ආ ස්වාමීන් වහන්සේ මට මේ මට හරියට මේක කරගන්න බැර වුණා. මේ ටිකක් හිත හරියට විසිරුණා. නිදිමත ගතියකුත් තිබ්බා. ආ ඒ නිදිමත ගතිය තිබ්බොත් අපි ඒ වෙලාවේදී තව සම්පූර්ණ අවධානයෙන් සිටිමි හරියට තව ටිකක් අවධානය සිටීම හරි සම්පූර්ණ අවධානය සිටීම කියන එක හිතුවත් කමන්නේ ඒ නිදිමත ගතිය අඩු කරගන්න පුළුවන් හිත විසිරීම කියන එක ඔය ඔයලා හිත විසුරුනා කියන එකෙන් ඒ භාවනාව හරියට කරගන්න බෑ කියන එකක් නෙමෙයි කියන්නේ ඒක කොහොමද කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම මේ ඒ කියන්නේ ඒ වෙලාවේ හිතේ තිබුණු යථාර්ථය හිතේ තිබුණු ස්වභාවයක් තමයි ඒ පෙන්වන්නේ. හිත විසිරෙනවා කියලා කියන්නේ ඒ වෙලාවේ හිතේ තියෙන ගතියක්. ඒ ගතිය තමයි පෙන්වන්නේ. එතකොට ඒ ගතිය ගතිය දැක්කහම භාවනා කරන්න බැරි වුණා නෙමෙයි ගතිය දැකීමම කියලා කියන්නේ භාවනාවක් වුණා කියන එක. දැන් ඔක අපි කොහොමද කියන්නේ? අපි සතිපට්ඨානට දාලා කිව්වොත් එහෙම සම්තං වා අජ්ජත්තං උද්දච්ච කුක්කුච්චං අත්තිමේ උද්දච්ච කුක්කුච්චන්ති පදාන පජානාති. තමන්ගේ තුල හිතේ විසිරීම හරි පසුතැවීම අපිටම හිතේ විසිරීම ගම හිතේ විසිරීම තිබ්බනම් තියෙනවා නම් අත්තිමේ අජ්ජත්තං උද්දච්ච කුක්කුච්චන්ති. අත්තිමේ අජ්ජත්තං උද්දච්චන්ති පජානාති. තමන්ගේ හිතේ දැන් දැන් මේ උද්දච්චය තියෙන්නේ කියලා ඉවරලා එයා දැනගන්නවා. ඒක ධම්මානුපස්සනා සතිපට්ඨානෙට වැටෙනවා. අපි හිතන්නේ ඒක භාවනාව පුන්නේ කියලා. නෑ ඒක භාවනාව. එහෙමයි සමහර. ඒ දැන ගැනීමම භාවනාව. ඒ දැන ගැනීමම ඒ දැකීමම භාවනාව. ඒක අපේ හිතේ යම් වර්තමාන තියෙන ඒ ස්වභාවය දකින්න නැතුව ඒකත් එක්ක තනිකරම අපි ඒකත් එක්ක ආරවුල් කරගන්න නැතුව ඒකත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම උපේක්ෂාවටපත් වෙලා ඒක ඒ අරමුණයි අරමුණත් එක්ක අපි අන්න ඒ විදිහ ඇග්‍රීමන්ට් එකකට එන්නේ නැතුව අපිට එතනින් එහාට යන්න බෑ. ඒ වෙලාවේ මානසිකත්වය කියන ඒ විසිරීම නම් ඒ විසිරීම කියන මානසිකත්වයේ සම්පූර්ණ උපේක්ෂාවකින් අවදා ඒ කියන්නේ හොඳ අවධානයකින් යුතුව එයා සම්පූර්ණ නිශ්චල වෙලා ඒ දිහා බලන් ඉන්නවා. ඒක හරහා තමයි ආ යන්න ඕනේ. එතන හරහම යන්න ඕනේ. ඒක භාවනාව වැඩෙන්නේ නැහැ නෙමෙයි. ඒක බලාගෙන ඉන්නවා කියලා කියන්නේ ඒක එපමණකින්ම යාගේ භාවනාව වැඩෙනවා ධම්මානුපස්සනාවටත් වැටෙනවා ඒක. තේරුණා ඒකයි ස්වාමීනි. ඔකේ ඔව්. අර හොඳට ඒකයි දක්ෂය කියන්නේ ගුරුවරු ආචාර්ය සාංශෙත් කියනවා වැරදි භාවනාව කියලා එකක් නැහැ කියනවා. ඒ වෙලාවේ හිතේ හේතු ප්‍රත්‍යයන්ට අනුව ඒ වෙලාවට අදාළ ඒ ස්වභාවය තමයි මේ ප්‍රකට කරන්නේ හිත. ඉතින් මොකද්ද ඔගේ වැරද්දනේ? එහෙමයි. වැරද්ද. ඔව්. ඒකේ ඒ වෙලාවේ තියෙන හේතුන්ගේ ඒ සීන් ස්වභාවය. එතකොට ඒ ස්වභාවයට අපිට කොයිතරම් මෛත්‍රී උපේක්ෂාවකින් ඒ ස්වභාවයෙන් ඒ ස්වභාවය ගැන ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව අවධානය තියාගෙන ඉන්න පුළුවන්ද කියන එක මත තමයි භාවනාව ඉස්සරහට දියුණු නැද නැද්ද කියන එක තියෙන්නේ. ස්වභාවයේ ප්‍රශ්නයක් නැහැ. මොකද ස්වභාවය. හරි. අපි තව එකිනෙකෙන් ඇහුවොත් එහෙම කවුරු හරි කෙනෙක් ආලෝක ස්වභාවයල් ගැන අත්දැකීම් ඉපදුනාද කියලා කාට හරි? ඒක නේ භාගෙදී. ඔව් ඔව් අවසරයි අවසරයි ස්වාමීන් වහන්සේ ලෝකේ විදිහට දැක්කේ අර ඝන ආශ්‍රයයක් කඳු පාටට හුරු තද නිල වෙනකොට අඩු අඩු ලා පාට නිල් පාට නිකන් හිම වගේ වටේට තියෙන එක තමයි මම ආලෝකයේ විදිහට දැක්කේ හරි හරි. එතකොට ඔය කියන්නේ අපි හිතමු නිකන් උදේ නිකන් ඉරපායන් යනකොට වගේ ස්වභාවයක්. ඒ වගේද? ඒ වගේ. මොකද අර අන්ධකාරයේ ඔව් අඳුරු අඳුරු ස්වභාවයත් ඇතුළත නිකන් දුබුරු පාටට නිකන් ඒ පාට දම් පාට ගිය යම් ස්වභාවයක් වගේ. ඒ ඒ පාට එතකොට ඔව් එතකොට ඒ ඒ දම්පාට කියන එක ඔය ඔය දම්පාට වුණු එකත් එක්ක ඕක ඇති වෙන්නේ ඒක අර ඒ කියන්නේ ගොඩාක් ඉහළ චක්‍රයක අවස්ථාවක් ඔය තියෙන්නේ ඒ වෙලාවේ දම්පාට කියලා කියන්නේ අන්තිමට මේ ඉන්ඩිගෝ කියලා කියන්නේ මෙන්න මේ අර සාහස්ත්‍ර චක්‍රයේ අයිති පාට කියලා තමයි කියන්නේ එතකොට ඒ ඊට අදාළ පාටක් තමයි ඒ තියෙන්නේ ඒක දැන් එච්චර හිතන්න එපා මේ ඒක එහෙනම් හරි ඊට පස්සේ තව පාට හරි එහෙනම් වෙලාව ගියේ හින්දා මේ ගැන Tamanට මොකක් හරි අහන්න දෙයක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් දැන් කතා කරන්න පුළුවන්. නැහැ නේ. සංජීවටත් නැත්තම් අවසර ඇතවන්න තියෙන විශේෂ දෙයක්. එහෙනම් බලන්න එහෙනම් හැමෝම මේ භාවනාවේ ඇතුළතම එකගේ භාවනාව වෙනකොට වෙන වෙනස් වීම නෙමෙයි. ඒ වෙනස් වීම වලට තමන් කොයිතරම් උපේක්ෂාවෙන් අවධානය ඇතුව කොයිතරම් ඒවත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්ද කියන මට්ටම හිත තිබුණාද කියන එක විතරයි අපි බලන්න ඕනේ. ඊට පස්සේ භාවනාව වුණාට පස්සේ ඒ කරාට පස්සේ බලන්න දැන් ඔය ඇතිවෙච්ච හිතේ නිශ්චල හිස් බව නිකන් සංසිඳුණු ගතිය ඕකේ බලන්න කොච්චර පවතිනවද කියන එක. වෙන භාවනාවක් කරාට පස්සේ ඇති වෙන සංසිඳුණු බව සමහරවිට ඉක්මනින් ඉවර වෙන්න පුළුවන් මේ භාවනාව ඊට වඩා පවතීමක් වෙනවා. ඒක තමන් එහෙම වෙනවද නැද්ද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. අද නම් පැය භාගය කරේ. සාමාන්‍ය විනාඩි 45ක් විතර භාවනාව කරන්න ඕනේ. ඒක තමයි හරියට එන්නේ. ඒත් ඔබට තේරෙයි මේ මේ නිශ්චලත්වය නිකන් අවධානයත් එක්ක අපේ සිහිය පවතින ස්වභාවය කලින්ට වඩා මේ වෙන ලෙවල් එකක පවතිනවා වගේ වැඩිපුර දවසේ වැඩි කාලයක් ආන් එහෙම අත්දැකීමක් ඒකත් තමන් ප්‍රායෝගිකව එහෙම වෙනවද නැද්ද කියන එක බලලා අපිට කියන්න. හොඳයි එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම තමන්ගේ ආධ්‍යාත්මික මාර්ගයේ ජීවන නිසම උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැමදෙනාටම පෙරවන් සරණයි සීලවන්තං ගුණවන්තං පුණ්‍යක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මනක් වාසීතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරණං ගාමිතං පටිපාටිය සත්‍ය සීලං දැන් වාසං බුද්ධ පුත්තං නමං සාදු සාදු සාදු